ධර්ම දේශනාව සඳහා කාර්යයයි ඉතින් මේ ධර්ම දේශනාවල් <coughs> දේශනා මාලාවක් විදිහට දේශනාවලියක් විතර පවත්වාගෙන යන නිසා දේශනාවලිය අද 7 වෙනි දවසේ ජනවාරි මාසේ 27 වෙනිදා මේ මාලාව සඳහාම නැත්නම් දේශනාවලිය සඳහාම අපි පොදු මාතෘකාවක් වශයෙන් ඉදිරියට තියාගත්තේ සර්වඥ භාෂිත වටිනා සූත්‍රයක් මේක ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායේ ඛණ්ඩ සංයුත්තේ සංග්‍රහ වෙලා තියෙන සත්අට්ඨාන සූත්‍රය සර්වචනාංශී මේ පංචස්කන්ධය පිළිබඳව නැත්නම් රූප වේදනා සංඥා සංඛාර විඥාන වශයෙන් දක්වන මේ ස්කන්ධ පහේ දත යුතු දැනිය දත දැනගතොත් වටින ඒ සඳහා උනන්දු කරන ස්ථාන හතක් මේ සූත්‍රයේ සඳහන්. ඉතින් අපි මේ ගෙවන් කරපු දවස් 6 ඇතුළත ඒ රූපස්කන්ධය වේදනා ස්කන්ධය, සංඥා ස්කන්ධය කියන මේ ස්කන්ධ තුන පිළිබඳව ඒ අපාපගේ භාවනා දැකීමට සම්බන්ධ කරලා මේ සත්අට්ඨානෙ විස්තර කළ ඊයාපි ප්‍රවිෂ්ඨයක් ආරම්භයක් ලබා ගත්තා මේ සංඛාරස්කන්ධය පිළිබඳ. අද අපි බලාපොරොත්තු වෙන්නේ ඊයේ මුලපුරන් ලද සංස්කාරස්කන්ධයගේ විස්තර ටිකක් තව අතර විස්තර ටිකක් දෙවෙනි දවසට සාකච්ඡා කරන්නයි. ඒ සඳහා ඉදිරියෙන් තියාගත්ත මේ pāli පාඨ ඔය පාඨ pāli පාඨයට උද්ෘතය ඒ ඒ පංචස්කන්ධේ ඒ ඒ ස්කන්ධේ සම්බන්ධයෙන් මේ සූත්‍රයේදී සංග්‍රහ වෙලා තියෙනවා. අපි මේ උත්සාහ ගත්ත ආකාරයට රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පංචස්කන්ධයේ යම් කිසි ස්කන්ධයක් දැන් සාකච්ඡා කරන්නේ මේ සංස්කාර ස්කන්ධේ යම් කිසි ශ්‍රමණක් බ්‍රාහ්මණී ඒ කියන්නේ මේ සංසාරේ බය දක්නා වූ සංසාර බයෙන් ගැලවීමට කටයුතු කරන්නා වූ එහෙම කටයුතු කර වැසෙනම වූ බඹසර ඇත්තා වූ කෙනෙක් ඒ ඒ ඒ ඒ සංස්කාරයේ පිළිබඳව විශිෂ්ට ඥාණයෙන් දන්නවනම් කියන අභිඥාය කියලා මේ විශිෂ්ට ඥාණයෙන් දන්නවනම් ඒ ස්කන්ධයාගේ හට ගැනීම විශිෂ්ට ඥාණයෙන් දන්නවනම් ඒ ස්කන්ධයාගේ Nirodhe නැත්තම් ක්ෂය වී යාම, වැය වී යාම, බැස යාම, නිරෝධ වීම විශිෂ්ට ඥාණයෙන් දන්නවනම් ඒ වගේම මතුමැත්තේ ඒ ආකාරයට නිරුද්ධ කරලීමේ මාර්ගය මධ්‍යම ප්‍රතිපදා විශිෂ්ට ඥාණයෙන් දන්නවනම් ඒ ඒ ස්කන්ධයාගේ ආස්වාද පක්ෂය ප්‍රනීත පැත්ත විශිෂ්ට ඥාණයෙන් දන්නවනම් ඒ ඒ ස්කන්ධයාගේ ආදීනවය බුද්ධ විදින්න වෙන හිරිහැර කොටහ අනිත්‍යත්වය දුක්ඛත්වය පරිණාමත්වය විශිෂ්ට ඥාණයෙන් දන්නවනම් ඒ අනුව ඒන් නිස්සරණය වෙන්වීම විශිෂ්ට ඥාණයෙන් දන්නවනම් අනිවැඩ කෙනෙකුට සුපටිපන්නයි කියන සර්වචනාංශ විශිෂ්ට උපාධියක් පිළිගන්නවා ඒක නා සුපටිපන්නයි. මනාකොට පිළිපන් පුද්ගලෙක් පාටපත් වෙනවා. යම් කෙනෙක් අන්නේ සුපිලිපන් භාවයටපත් වෙනවනම් එයා මේ ශාසනය පිහිටනවා. වැස ගැනීමක් ලබන්න නැති කෙනා ඉස්සලා වැඩනවා. ලූටලා යනවා. ඒකයි මේ පාලි පාඨයේ අර්ථය. ඉතින් අපි මේ උත්සාහ කළේ ඒ සංස්කාර හඳුන්වා දෙන තැන සර්වඥාචි විස්තර කරන ලද සංස්කාර හය ආකාරය යුවානම් මේ රූප සංචේතන, සද්ද සංචේතන වශයෙන් මේ රූප, සද්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම විශේෂයි ඇදී යන ගතිය. ඒ සඳහා හිත එළවන ගතිය. චේතනා ස්වභාවය. ඉතින් මේ චේතනා ස්වභාවය ගැන නැත්නම් චේතනා කියන වචනේ ගැන කතා කරනකොට ආධුනික යෝගාවචරයෙකුට වටිනවා මේ චේතනාවත් මානසිකාරයත් විතක්කයක් කියන මේ කාරණා තුන වෙන් වෙන් වශයෙන් කරන කෘත්‍ය දරගන්නේ. මොකද මේ තුනෙන්ම සාමාන්‍ය අපි කියන්නේ අරමුණකට හිත නංවනවා කියන්නේ. විතක්කේ කිව්වම කියන්නේ අරමුණට හිත නංවනවා. මානසිකාරයටත් කියන්නේ හත අරමුණකට හිත මෙහෙවනවා කියන්නේ. චේතනාවත් අරමුණක් විශේෂයි මේ ප්‍රාර්ථනා ඇති කර ගන්නවා නැත්නම් ඒකට හිත කැමැත්ත ඇති කරනවා. ඉතින් මේ චේතනා මානසිකාර විතක්ක කියන මේ තුන භාවනා ජීවිතයේ කුංචු කුංචු සියුම් අත්චායාවත් සහිතව ටිකක් අවබෝධ කරගන්න වෙනවා අවබෝධ වෙනවා කරගෙන යනකොට ඒ නිසා සමහරක් ආචාර්යවරු එක මූල ධර්ම වශයෙන් නැත්නම් සූත්‍රමය ඥාන වශයෙන් බෞසුත භාවයේ පිනිස ගිනහර දක්වනවා මේ තුනේම තියෙනවා මේ ලෝකයේ Taman කැමති රසගුලාවට Taman කැමති ආරමුණට මෙහෙවන ගතිය ඉතින් ඒ රස දිගේ හොයාගෙන ගියාට පස්සේ අන්තට වැටෙන්නේ බොහෝ විට දුක් කොටකට. එයා රැඹලියා පැණිහැලිය වැටලා මැරලා යනවා. පැණිහැලිය ඒ රසමස උලක් නැතන් දිව්‍ය භෝජනයක් වගේ තිබුණාට පමණ දන්නේ සීමාව දන්නේ නැහැ. ඒක තමයි ඇඹලයාගේ තියෙන දුර්වලකම. ඒකෝට එහෙම ගිලී නැහිනවා පෘථක්ජනයක් එක්කලා තියෙන කවම කවදාකවත් පෘථක්ජනයට මේ රූප මෙච්චරයි මේ කැප ප්‍රදේශයේ මේකයි ප්‍රයෝජනවත් ප්‍රදේශයේ මේක අතිශෝක්තිය මේක සුඛභෝගීත්වය කියලා මායිම දන්නේම නැහැ. ඒ වගේම සද්ද පිළිබඳවත් යම් කිසි මූලික අවශ්‍යතාවයක් හැම කෙනෙකුටම තියෙනවා. ඒ සීමාව ඒකින් කිහිල්ලලා මේක ප්‍රයෝජනේ සලකලා මෙච්චරක් තියෙන්න ඕනේ. මෙතනින් පැන්නාට පස්සේ ඒක අතිශෝක්තියට වැටෙනවා ඒක සුඛෝභෝගීත්වයට යනවා අනුත් දුක පිණිස පිටනවා Tamanට ලෙඩ දුව පිණිස පිටනවා කියලා සීමාව දාන්නේ. ගඳ රස පහස සාහිත්‍ය විදිවල අනේ සීමාව නොදන්නා කෙනාට පු탁 යන්නේ. ඒතකොට සමන ප්‍රාප්පණේ වශයෙන් නැත්නම් බ්‍රාහ්මණ தත්තරපත් වුණාට පස්සේ ඒ පුද්ගලයා හොඳටම දන්නා මෙන්න මේ ටිකේ හැසෙනකොට ඒක ධාර්මිකයි සාධාරණයි මේක තිබිය යුතුයි. ඒවට අපි කියනවා ප්‍රත්‍ය කියලා. සිව්පසේ. ඒ සිව්පසේ අවශ්‍යයි. නමුත් ඒ සිව්පසේ ඉක්මවලා මෙන්න මෙතෙන්ට යනකොටම ඒක පරිසරය දූෂණය කරනවා, පාරිභෝගිකත්වයට වැටෙනවා, Tamanට හිත් කරදර දුක් කරදර දෙනවා කියලා සීමාවට එනකොටම ලැජ්ජී කුක්කුච්චක තත්වෙන් පස්සට එන මනුස්සයා ශ්‍රමණ ගුණ සහිත සුපටිපන්න වූ කෙනෙක් වෙනවා මේක හොඳ හැටි තේරුම් ගත්ත කෙනා තමයි ශ්‍රමණ බ්‍රාහ්මණය කියලා කියන්නේ රහතන් වහන්සේ කියලා කියන්නේ. උන්වහන්සේට කවුරක්වත් ඕනේ නැහැ බය සීමා ලැජ්ජාව පෙන්නන්න. මෙතෙන් එතෙන් යනකොටම ලැජ්ජා බය පහළ වෙලා පස්සේ පස්සට පස්සේ පස්සට එනවා. මෝඩයා පු탁ඥයා ඔලකොලයා කඩාගෙන පයින්. ඒ සීමාවේදී කඩාගෙන පයින් ඔලකොලව හරියට පහළට පළගැටියක් පයින්නා වගේ වීරත්වයකින් පයින්. අන්න මේ මෙහෙවීම කරන චෛසික තුනක් ඒ සර්වත්‍ය තීසරය සඳහන් වෙනවා විතක්කය, මානසිකාරය සහ චේතනාව. ඉතින් විස්තර කරන්න හදන ස්වාමීන් වහන්සේ මම හිතන්නේ ඒක ඇත්තටම ටීකාචාරින් වහන්සේලාගේ නිදර්ශනයක් වෙන්න ඇති. ගෙනහැර පානවා විශාල පිරිසක් එකතු වෙලා හබල්ගාමින් යන බෝට්ටුවක්. සමහර බෝට්ටු තරගවට ගන්නවා ඒ වගේ බෝට්ටු. හබල් ගන්න තර පිරිසක එක එකක් එක එක ඒ හබල්කාරයේ පිටක්යක් වශයෙන් මනසික නම් කරන්න පුළුවන් බව ඒ රුවේ අවරපෙත්ත මානසිකාරයේ බවත් ඉස්සරහා ඔරුව ඉස්සරහා ඉඳගෙන විධානය කරන්න විතක්කය චේතනා බව සඳහන් කරලා ඒ විතක්ක වලින් නිතරම හබල් ගන්නවා. ඒ සියලු දෙනාම එකම රිද්මෙට හබල් ගන්නනේ. ඒතරදී පහර කපාගෙන යනවා. පිටිපස්සේ තියෙන අවරපෙත්ත දිශාව යොමු කරනවා. ඒ දිශාව යොමු කරන්නේ ඒක ඉවේ වෙන එකක් නෙවෙයි. ඒතර මිනිස්සෙක් ඉන්න ඕනේ. එයාට විධානය කරන එකන ඔරුව ඉස්සරහා ඉඳගෙන කියනවා අපි යන්නේ මේ පැත්තට මෙච්චර වේගෙ වැඩි කරන්න මේ දිහාවට හරවන්න කියලා. අන්න ඒ වගේ මේ තුනක මෙහෙවීමක් නිසා අපි සංසාරේ নানা ආකාර කාම වස්තු, කෙලේශ වස්තු, දේවල් දිහා ඇදගෙන යනවා. ඒ ඇදගෙන යනකොට මේ විතක්කේ කරන ක්‍රියාකාරකම් ටික, මානසිකාරය කරන ක්‍රියාකාරකම් ටික, සහ චේතනා කරන ක්‍රියාකාරකම් තුنين එකක්වත් භවනා කරන්න තියෙකලා දාන්න. ඒ ඉබේම ක්‍රියාත්මක වෙන යා කරන්නේ ඒකට පුළුවන් තරම් ආහාර දෙන එක විතරයි. ඒක බල ගන්න කට්ටියට පුළුවන් තරම් කන්න දෙන්න දෙනවා. අවර පෙත්තේ මෙහෙවන එක කරන්න පුළුවන් තරම් පඩි වැඩි කරනවා. ඒ වගේම විධානය කරන එකනට විධායක බලතල දෙනවා. හැබැයි මෙයා ගෙනියන්නේ කොහටද කියන එක විතරයි. පු탁තරයට කිසිම පාලනයක් නැහැ. දැන් භාවනා කරනකොට සතිය පිහිටවනකොට අපි ඉස්සල්ලාම ඒ අරමුණකට හිත මෙහෙවීමේ විතක්කය අපි මේකට මේ විතක්කේට මෙනෙහි කිරීම කියන වචනේ සඳහන් කරනවා. අතන මෙනෙහි කිරීම හරියටම ගැලපෙන්නේ මානසිකාර කියන වචනයත් එක්කයි. ඒ නිසා අපි භාවනා කරනකොට වාඩි වෙලා පරියන්කේ ඉන්නකොට අපට අවශ්‍ය නම් හිතනන්නත්තරෙන් ගතිය වැඩි නම් අපි ආස්වාසය ආස්වාස වශයෙන් මෙනෙහි කරනවා. ප්‍රස්වාසය ප්‍රස්වාස වශයෙන් මෙනෙහි කරනකොට ඒ ආරමුණට හිත මෙනෙහි නොකරනවාට වැඩිය නැගිට තියෙන අවස්ථාවක්. අන්න ඒ අනුව ඒ යෝගාවචරයට පුළුවන් වෙනවා හිතවිලි බහුල නම් වේගෙන් වේගෙන් මෙනෙහි කරනවා. ඇතුල් වෙනවා පිට වෙනවා. ඇතුල් වෙනවා පිට වෙනවා. ඇතුල් වෙනවා පිට වෙනවා. නැත්නම් ආස්වාස් ප්‍රස්වාස් ආස්වාස් ප්‍රස්වාස් එහෙම නැත්නම් ගන්නවා හෙලනවා ගන්නවා හෙලනවා කියලා මෙනෙහි කරනවා. සක්මන් කරනකොටත් යම් ආකාරයකට බක් භාවනා කරනකොට තමයින්ට එහෙම ලක් කට්ටිය දඟලනවා වැඩි කතා කරනවා වැඩි නැත්නම් හිත දුවනවා වැඩි නම් වම දකුණ වම දකුණ වශයෙන් මෙනෙහි කරනවා. එතකොට ඒ බාධක ධර්ම වැඩි නම් වම වම වම වම දක්න දක්න දක්න දක්න දක්න කියලා මෙනෙහි කරනකොට ඒ හිත කීකර වෙන ගතියක් තියෙනවා. ඒ වගේම ඉදිනදා වැඩ කරනකොට තමයි තනියම විවේකීව කරන්න පුළුවන් නම් දකින්න වාරයක් පාසා දකින්න දෙහි කොළ පාට නිල් පාට වර්ණ සංඛාර බලන වෙනුවට දක්න දක්න දක්න කියලා මෙනෙහි කරන්න පුළුවන්. ඒ වගේම ආහන දේ මිහිරියා මිහිරි බව එන යන බව ඥාන පිරිබව වෙනුවට මගේ දැන් වැඩේ සිද්ධ වෙන්නේ කණේ බව මෙනේ කරන්න අහනවා අහනවා කියලා මෙනේ කරන්න පුළුවන්. ගඳක් රසක් පහසක් කල්පනාවක් එනකොට අනේ මෙනේ කරපු ගමන් එකක් නම් මගේ හිතේ තියෙන අසවල් ద్వාරේ නැත්තම් මේ අපි මේ සංකාර ගැන කතා කරනවා නම් රූප සංචේතනාවකද ශබ්ද සංචේතනාවකද ගන්ධ සංචේතනාවකද රස සංචේතනාවකද කියලා ඒ චේතනාව අල්ල ගන්න පුළුවන්. දෙක මම මේ සතියින් ඉන්න ඕනගෙන මම යෝගාවචරේ මේ මාවට ගියාට යන්න දෙන්න හොඳ නැහැ කියලා අන්නේ නැවත සතිය පීති විභාගයක්වත් ඇති වෙනවා. ඉතින් මේ මෙනෙහි කිරීම හරීම තාක්ෂණික වැඩක්. උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි පරියන්කය සක්මන යමතක කරමු. එදිනදා වැඩ වැඩකදී නැත්නම් සක්මන කියලා වැඩකදී හො වෙන්න පුළුවන්. අපිට පේනවා හිත දැහැ ගන්න, හිත වශී කරවන මන නන්දනීය රූපයක් පේන. එතකොට අපිට රූපයේ වර්ණ, සංඨාන, ආකාර එන යන ඒවා පේන. ඒක ඉස්ලාම අපි දකින්නේ පළවෙනි දක්මට සටහන දකින්නේ ඒ පළවෙනි දැක්ම හරියට කැමරාවෙන් ගත්ත ෂොට් එකක් වගේ එක එක චිත්තක්ෂණයක ඒක හිතේ ඇඳෙනවා. එතකොට අපිට මේ ප්‍රමාණවත් වෙන එක කන නෙවෙයි සද්දයක් නෙවෙයි, නාසය නෙවෙයි, දිව නෙවෙයි, කය නෙවෙයි, හිතේ නෑ, ඇහි හිත තියෙන කියලා දැනගන්න වගේ ඒ දිහාව දැක ගන්න පොඩි සටහනක් වෙනවා. දෙවෙනි මතාවටත් ඒක ඒ තරම්ම මනනන්දනීය නම් සිත් අදබඳ ගන්න අසුරුණ අපිට නොදැන චේතනාව රජ වෙලා කියන ඒකම බලන්න කියලා සක්මනෝන එකක් වෙච්චාවයි මේ අනික් වැඩක් යොන් දැක් වෙච්චාවයි රූපෙම බලන්න තුන්වෙනි සැට බලන්න හතරවෙනි සැට බලන්න බලන්න බලන්න බලන්න අර කැමරාවෙන් ගත්ත ඡායා කියලා කියන්නේ ඒ ඡායා වලියක් යනකොට ඒක චලන චිත්‍රයක් වඩපත් වෙනවා. එක එක චලනයක් එක චිත්‍රයක් නිශ්චල ඡායාවක්. නිශ්චල ඡායාවක් කීපයක් එකම වේගයකින් බර කරන්න හදනකොට ඒ සටහන යම් යම් ආකාරانو පැතිරෙන ඉතිරෙන හැටි වැගිරෙන හැටි වැඩ කරන හැටි විස්තර වෙන හැටි දැක ගන්න පුළුවන්. ඒ නිසා අපි ඉස්සල්ලාම යමක් තියා බලනකොට දකින්නේ සටහන. ඒ සටහන නැවත නැවත බලනකොට තමයි ඒක ආකාරයක් කියලා දකින්නේ. මේකට సంతාන පඤ්ඤාති සහ ආකාර පඤ්ඤාති කියලා කියනවා. ඉතින් ඒ නිසා මේ වෙලාවේදී යෝගාවචරයේ දැක්ම සිදු වෙන්නේ රූප මට්ටමේ. ඒ නිසා ඒ වගේ මනනන්දනීය සිත් පැහැර ගන්නා සුළු දෙයක් දකිනකොට දකින්න දකින්න කියලා මෙනෙහි කරනවත් වැඩි රූපයක් රූපයක් කියලා තමයි මෙනෙහි කරන්න වටින්නේ මෙනෙහි වෙන්නේ. මොකද ඒ මට්ටමටම හිත විහිදිලා සරුංගලරලා ඉවරයි. හිත විහිදිලා ඒ රූපේ සිටින තරම් ඒතකොට රූපයක් රූපයක් කියලා මෙනෙහි කරනවා. ඒ මෙනෙහි කරගෙන යනකොට ඒකේ තියෙන මේ විචිත්‍ර භාවය මේ පාසයක් බවත් භාවනා කරන මවන්නේකොට එimhe හැඳුම් හැඟුම් උදාහරණයක හොඳ නැති බවත් සමහර විටක බයලජ්ජා පහළ වෙන මට්ටමට එන්න පුළුවන්. එතකොට රූපේ චිත්‍රතාවයට අඩු වෙනවා වගේ වැටහෙයි. කෙසේ නමුත් ඒ රූපයක් රූපයක් කියලා මෙනෙහි කරනකොට යෝගාවචරය දක්ෂණ හරිනම් යොච්මස්කාර පෙළඹෙනවන දකින්නවා දකින්නවා කියලා මේක සිද්ධ වෙන්නේ එහේ මට්ටමේ බවට කිට්ටු කරගන්න පුළුවන් හිත. ඉස්සර දැන් හිත විහිදිලා ගිහිල්ලා ඇහැ පන්නලා ගිහිල්ලා රූපේ ඇලිලා තියෙන්නේ. ඒක මෙනෙහි කරලා ලකී කර වෙනකොට රූපයක් රූපයක් කියලා දක්වන්න පුළුවන්. ශබ්ද පිළිබඳව සත්‍යයක් සත්‍යයක් කියලා ඇහෙනවා ඇහෙනවා කියලා දකන්න පුළුවන්. ගඳක් නම් ගඳක් කියලා ඊට පස්සේ නාසයේ තියෙන ප්‍රසාද රූපයට හිත ගන්න පුළුවන්. මේ විදිහට ඇතුළට ගත්තට පස්සේ මේ ඇසි පෙනීම, ඇහිම, දැනීම, රස පහස ඔක්කොටම පොදුවේ ගන්නවා දැනෙනවා කියන කතිය. ඒ නිසා යම් කිසි වෙලාවක රූපයක්, සත්‍යයක්, අන්දක්, රසයක් වශයෙන් නැත්නම් ඇහි, කනේ, නාසයේ දිවේ මේ හිත දිගට පිස්සු ඇතිච්ච වතුරෙක් වගේ දුව දුව දුව දුව දඟන වෙලාවේ දැනගත්තොත් මේකේ කිසිම විතක්යක් නැහැ කිසිම මානසිකාරයක් නැහැ කිසිම චේතනාවක් නැහැ මම වාලේ මම ඒ හැඟුම් වලට වාල් වෙච්චි වාලෙක් කියලා ඒ පුද්ගලයාට තේරෙන්න පටන් අර ගන්නකොට ඒ කොයි පැත්තට දිව්වත් හිත රස අනුව දුවදුව ඉන්නවා නමුත් කීකරු වෙලා බලනකොට මේ හැම එකක්ම දැනීමක් කියන මට්ටමේ තමයි රූපේ පෙනීමක්, කඳ බැලීමක්, රස බැලීමක් වශයෙන් කැඩලා යන්නේ. භාවනා කරනකොට මේ දැනීම මට්ටමට එන්න නම් මේක හරියටම අධ්‍යාත්මික කීකරු කරගන්න මට ආරාධනා කරන්න වෙනවා මනස්කාරේ භාවනා කරන වෙලාවට ගන්න. භාවනා කරන වෙලාවට මේක ගන්න කොහොමද අපි ආශ්වාස ප්‍රශ්වාසයට මම මාතුකා කරනවා නැත්නම් නිදර්ශන වශයෙන් ගෙනර පානවා. ආස්වාසේ පටන් ගන්නවාදී ආස්වාසේ ආස්වාසලද ඇතුල් වෙනවා. ආස්වාස වශයෙන් හෝ ගන්නවා වශයෙන් මෙනෙහි කරනවා. පිට වෙන වෙලාවදී හෙලනවා ප්‍රස්වාසයේ කියලා මෙනෙහි කරනවා. මෙනෙහි කරන යාට ආස්වාසයේ මෙන්න ගති ලකුණු. ආස්වාසය අපි දේශනාවට නිදර්ශන වශයෙන් ගමු සීතලට වැටෙනවා, කෙටියට වැටෙනවා. ප්‍රස්වාසය ගැන බලනකොට උණුසුමට වැටෙනවා, දිගට ගොරෝසුට වැටෙනවා. ඊට පස්සේ ආශ්වාස වේලාවේදී සිසිලස එහෙම නැත්නම් කෙටි බව ප්‍රශ්වාසයේ තියෙන මද උණුසුම දීර්ඝ බව ආදී දේවල් දකිමින් භාවනා කරගෙන කරන jigger දිකට යනකොට මේ සිසිලස වැඩි වෙනවද අඩු වෙනවද කෙටි බව දික් වෙනවද දික් වෙනවා අධික් බව කෙටි වෙනවද ඒක එක පාරක්ද පාර කීපයකට කැඩෙමින් යනවද ඒවා තරංගාකාරව යනවද නූලතිගේ අතහැරගෙන යනවා වාගේ යනවද নানা ප්‍රකාර මේ කෙටි භවයේ දික් භවයේ උණුසුමේ සිසිලසේ සතහන් සහ ආකාර පෙනෙන්න පෙනෙන්න යෝගාවචරය අරමුණට සමීප වෙනවා අරමුණට සාදර වෙනවා අරමුණේ පිහිටනවා අපි ඒකට කියනවා අරමුණට මූණට මූණ දාලා තියාගෙන ඉන්න පුළුවන් කියලා. අන්නේ මූණට මූණ දාලා ඉන්න වෙලාවේදී මේ සතහන් සහ ආකාරවල විපරිණාමය ඒවා ක්‍රමී ක්‍රමෙන් විනාශ වෙන බව දැකීම යෝගාචරණයට අන්දමන්ද කරනවා. යා බලාපොරොත්තු වෙන හැමදාම එකම විටි ආස්වාසය ප්‍රසවාසය දකි. ඒක වෙනස් වෙනකොට හිත නරක කරගන්න. මට ඊයේ සීතලට දක්ුණා අද සීතල නැතුණා. ඊ ආස්වාස ප්‍රසවාස දෙකම වැටුණා. අද ප්‍රසවාසය විතරයි වැටුනේ. ඊ ආස්වාසයේ කෙටියට වැටුණා. අද ප්‍රසවාසයේ කෙටියට වැටෙන්නේ කියලා නඩු කියන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මේ නිත්‍ය සංඥාවේ බරපතලකම මේ අනිත්‍ය සංඥාව පෙන්වන්න තමයි ਸਰවචනාංශ මේවා දෙක් කරලා පතුරු ගහලා එක එක එක එක තියෙන සටහන් ආකාර වෙනස් වෙන බව විපරිණාමයේ දුක් වෙන බව පෙන්වන්න ගන්නවා. නමුත් යෝගාවචර යන්නේ ඊයේ දැකපු එකම බලන්නම් කියලා ඕනෝකට තමයි නිත්‍ය සංඥාව කියලා කියන්නේ. අනිත්‍ය සංඥාවෙන් යන කෙනාට එන ඕන එකක් බලන එකයි කරන්න තියෙන්නේ කියලා මේ විදිහට සටහන් සහ ආකාර දෙකම බල බල යන එකට අපි කියන්නේ භාවනා පරිබාහිත શબ્දමාලාවේ ඒ ඒ අරමුණේ සුවිශේෂ ලක්ෂණ දරගන්නවා. මේක සෝ ලක්ෂණ කියලා කියනවා, පච්චත්ත ලක්ෂණ කියලා කියනවා, අච්චත්ත ලක්ෂණ කියලා කියනවා. මෙහෙම බලාගෙන ඉන්නකොට ඉන්නකොට ඉන්නකොට ඔය දෙකේටම පොදු ලක්ෂණය පේන්න පටන් ගන්නවා. ආස්වාසේ සෝ ලක්ෂණ, ආස්වාසේ අච්චත්ත ලක්ෂණ, ආස්වාසේ පච්චත්ත ලක්ෂණ. ආස්වාසයට ආවේනික ලක්ෂණ, පෞද්ගලික ලක්ෂණ සියල්ලම මල්ලකට දාගත්තයි කියලා හිතමු. ඊට පස්සේ ප්‍රස්වාසයේ තියෙන මේ සලක්ෂණ, අච්ඡත්ත ලක්ෂණ, පච්ඡත්ත ලක්ෂණ, පෞද්ගලික ලක්ෂණ සේර වේ කරලා වේ කරලා එකක් එකක් පාස අහුලා ගන්නකොට නැත්නම් මේ සටහන් ආකාර සියල්ල දකින්නකොට අනිවාර්යයෙන්ම යෝගාවචරයයි භාජනික පිළිලා ඉතිරිලා වැටෙන්නේ පොදු ලක්ෂණය. පොදු ලක්ෂණය තමයි මේවා වෙනස් වෙන බව. ආස්වාසය ඇතුලේ ආස්වාසෙන් ආස්වාසයට වෙනස්කමකුත් තියෙනවා. ආස්වාසේ ප්‍රස්වාසයට වෙනස්කමකුත් තියෙනවා. අන්තිමට බලනකොට මේ සෝ ලක්ෂණ යට කරමින් පොදු ලක්ෂණේ වැగిරෙන්න පටන් ගන්නවා. වැగిරෙනකොට පේන්නේ ආස්වාද ප්‍රස්වාස දෙක හුදු කර්පණයක් විදියට. හුදු චංචලයක් විදියට. හුදු වේග ධාරාවක් විදියට. ආනේක වෙනකොට යෝගාවචරයට අන්දමන්ද භාවයක් එනවා ආස්වාස ප්‍රස්වාසයේ වෙන් කරගන්න බැරි. ඒක නම් ඇත්තටම එක පැත්තකින් බලනකොට සාධාරණයි. ඊට වැඩිය තවත් අන්දමන්දයක් කියනවා මෙනෙහි කරන අරමුණයි කියන ආස්වාස ප්‍රස්වාසයයි භාවනා කරන හිතයි දෙක එකට මෝදු වෙන ගන්න. එකින් එකට බැහැ ගන්න උත්සාහ කරනවා. ඈතින් පිළ බලන්නේ ආස්වාස ප්‍රස්වාසයේ දෙක සම වෙලා ඒ දෙකත් බලන්න හිතත් අතර මෙනෙහි කරන හිතත් අතර පුදුමාකාර එකිනෙක ශිප වැළඳ ගැනීමක් ආලිංගන කිරීමක් හේතු වීමක් සමීප වීමක් සිද්ධ වෙනවා ඒකට සමත භාවනාව කියන්නේ අර්පණාව කියලා විපස්සනා භාවනාව කියලා කියන්නේ කර්මත්ත චිත්ත සමාධිය කියලා චිත්ත සමාධිය කියලා ආරම්මනේ ඒකාකාරයෙන් නිරන්තරම් පවත්තමානෝ පටිපක්ෂේන අනබිභූතෝ අප්පිතෝ විය චිත්තං නිච්චලන්ට අපේති කියලා විසුද්ධි මාර්ග ටීකාවේ සඳහන් කරලා තියෙනවා. අරමුණේම ඒකාකාරයෙන් අත නෑර එහිම හිත විතක්කේ පවත්තමින් නිරන්තරං දීර්ඝ කාලිනව පවත්වනකොට ප්‍රතිපක්ෂේන අනවිභූතෝ මේකන ආසාවක් ඇත්තෙත් නෑ තරහක් ඇත්තෙත් නෑ නිදිමතකුත් නෑ සැකේකුත් නෑ දෙගිඩියකුත් නෑ දෙගිටි හිතකුත් නෑ ආනේ වෙනකොට අප්පිතෝ විය චිත්ත නිචලං තපේ කියලා අරමුණේ හිත තැම්පත් කරා වගේ අර්පණාට බැසගස්තාසේ අරමුණ හිත සමීපත් වෙන්න පටන් අන්න එතනදී යෝගාවචරයට නිින්ද වැටීම එපා වීම කම්පා වීම චංචල වීම හිඳාදී දෙමීම සිද්ධ වෙන නිසා එතෙන්ට එනකම්ම ආශාස් ප්‍රසවාස වශයෙන් මෙනෙහි කරපු කෙනාට මෙතනදී බය සංකා දුරු කිරීම සඳහා නිින්ද නොවැටීම සඳහා සැක නොවීම සඳහා කියනවා දැනෙනවා දැනෙනවා දැනෙනවා දැනෙනවා කියලා මෙනෙහි කරන්න. මොකද එතෙන්ට යනකොට ආස්වාද ප්‍රසවාස කියලා මෙනෙහි කරන්න බෑ දෙක සම වෙලා ඉවරයි. එතෙන්ටි දැනෙනවා දැනෙනවා කියලා මෙනෙහි. අපි අර ඉස්සර කණින් ගත්ත දර්ශනේ නම් එදිනදා ජීවිතය ගත කරන රූපයක් රූපයක් කියලා මෙනෙහි කරලා බලනවා බලනවා කියලා මෙනෙහි කරලා තමන්ට එනවා එක තැනකට හිත එදිනදා වැඩවල ජීපවා ඉබ්බ කට්ට ඇතුළට අණු ටික ගත්තා වගේ හිත ඇතුලේ තැම්පත් වෙනවා. එතකොට බැලුවත් එකයි, අරුවත් එකයි, ගඳ රස කොයි එකත් එකයි දැනෙන බවක් විතරක් තියෙනවා මේ වස්තු විශේෂයේ හිත විහිදී යන ගතිය. වස්තු විශේෂයේ හිත රස බලන ගතිය. රසාස්වාදේ වෙනුවට හිත ඇතුළට නැමෙන ගතිය ආවට පස්සේ දැනෙනවා දැනෙනවා කියන මේකට ඉන්නවා කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ මැරිලා නැහැ. නිින්ද ගිහිල්ලා නැහැ. ක්ලාන්ත වෙලා නැහැ. ඉන්නවා කියන සංඥාව මේක තමයි ඇත්තටම කියනනම් පරියංකයේදී මේ අරමුණ ගෙවම් කරලා ලබන්නා වූ නසඤ්ඤ සංජීන විසඤ්ඤ සංජීනෝ පියසඤ්ඤීන විභූත සංජී කියන එක ඒතිරදා ජීවිතේදී ගන්න පුළුවන්. හැබැයි ඉස්සල්ලාම ගන්න වෙලාවේදී කවුරුත් නැතුව තනියම Taman වැඩ කරද්දී තමයි හම්බුනේ. නැවතිල්ලේ සිහිය අධිෂ්ඨාන කරලා තමගේ නිකුත් වෙන හැම සද්දයකටම අහුම්කන් දීගෙන ඉන්නකොට හිත ඇතුළට නැත්නම්. එතකොටත් දැනෙනවා දැනෙනවා කියලා මෙනෙහි කරන්න පුළුවන්. ඒකට ඉන්නවා ඉන්නවා කියලා මෙනෙහි කරන්න පුළුවන්. ඒ නිසා මේ මෙනෙහි කිරීමේ කලාව ඉතාමත්ම සියුම් දලිපියක් වගේ හරියට කපන්න පුළුවන් මයිල විතරක් කැපිලා හැම නොකපේ. කෙස් කැපෙනවා හැම කැපෙන්නේ නැති වෙන්නේ ගාන්ට කපලා සම්මුති ධර්මතික පැත්තකට දාලා පරමාර්ථයට බහ ගන්න පුළුවන්. ඉතින් මේ දිගේ අපිට යන්න පුළුවන් මේ සංස්කාරය කියන මොකද්ද? සංස්කාරයේ සමුදේ මොකද්ද? නිරෝධේ මොකද්ද? නිරෝධගාමිනී පටිපදාව කියන එක විස්තර කරලා දෙන්න. මේ විදිහට විතක්කය මෙනෙහි කිරීම ආස්වාස වශයෙන් ආස්වාසය ප්‍රස්වාස වශයෙන් ප්‍රස්වාසය මෙනෙහි කරලා කරලා මේ දෙක යම් ආකාරයට සමවේගනේන බව දන්නවනම් ඒ අන්තිම මොහොත දක්වා ඒ මල් පැන්නුම් ඉර පැන්නුම් කරන තැන දක්වා ආස්වාස ප්‍රස්වාස වශයෙන් මෙනෙහි කරලා දෙක කලවම් වෙනවා දකින්නකොට එහෙම තැනට එනකොට දැනෙනවා දැනෙනවා දැනෙනවා දැනෙනවා මෙනෙහි කරනවා නම් ඒකට කියනවා මේ විතක්කේ නිසිසේ මෙහෙවනවා. අන්නේ මෙහෙවනකොට ඒ යෝගාවචර තියෙනවා මෙතනදී මදමාවත ඉතුරු කරගෙන නින්දට වැටීම නම් වූ ශක්තිය අඩු තත්වයක් සැක කරනවා නම් වූ ශක්තිය වැඩි තත්වයක් කියන අන්ත දෙකට නොවැටි. මානසිකාරය ලස්සනට මැදින් පාත්තකට යනවා. තනිය දන්න කියන මිනිහා අත්තලත ගන්න නැතුව, වටපිට බලන්නේ නැතුව ඒ දන්නේ කොට වෙන්න වගේ. පඬිතයන්ට ඒ දඩේකට බෑ බත් නමුත් එළුවන්ට බල්ලන්ට කොට වෙන්න පුළුවන්. වැඩි මේ විතක්කේ ගැන දන්නේ නැතුව කරපර කරන්න පටන් අරගත්තොත් කොනට වැඩි මෙනේ කරන්න ගත්තොත් එවන පායි. ඒ දන්නේ මැද දඟලන්න ගත්තොත් ඔබ තෙපුල් දෙනවා වැඩි. ඒ දන්නේ මැදට ගියා නම් අත්ත බිදේ පය පුරුලිත් තබාවරෙන් කියන වගේ ඒ දන්නට බර නොදී හොරෙන් වගේ ඒකට වෙන්න. ඒකට වෙන්න දන්නේ නැති ක්‍රම තමයි අනුසුතමේ ඥාන සහ චින්තාමේ ඥාන ඉදින්ද වගුරු වන්න ලෙස්සල වැටෙන එක. වැටෙන්නේ දැන් හැබැයි අගාදෙට. යුරදී වැටෙනවන්න වැටෙන්නේ ගොඩට. දැන් මෙත්පත් වැටෙන්නේ වතුරට. අන්න වගේ මැදට යන්න යන්න යන්න මේ දේවල් අතර තියෙන සම්මුතිය සහ පරමාර්ථ අතර පටලවිද. අරමුණ සහ මෙනෙහි කරන හිත අතර තියෙන පටලවිද. ආස්වාස ප්‍රසවාස දෙක අතර තියෙන යාදෙන පටලවිල්ල අන්නේක භාවනාදී ඉතාම වැදගත් අවස්ථාවක්. සංක්‍රාන්ති අවස්ථාවක්. අන්නේ සංක්‍රාන්ති අවස්ථාවේදී ඥාන බේරගන්න විතක්කය අරමුණ මූල කර්මස්ථානයේ හිත පවත්තන එක ඒ දන්නේ යන මිනිහට අත්තරවා. අතුරු යන මිනිහට උඩ වැලවා. අතුරු යන මිනිහාගේ මේ උඩ වැල කැඩුන් නැත්තම් යටවැල් හතරම කඩනවත් බේරෙන්න පුළුවන්. යටවැල් හතරම දුන්නත් උඩු වැල නැත්තම් මිනිහට බේරෙන්න බෑ. ඒ නිසා මිනිකා මිනිකරි මනස්කාරය දන්නේ නැත්තම් හරි අමාරුයි මේ විතක්කේ මොකද්ද මනස්කාරය මොකද්ද චේතනා මොකද්ද කියලා දැනගන්න. ඉතින් අපි හිතමු දැන් මේ යෝගාවචරය බණ අහලා අහලා අහලා භාවනා කරලා කරලා කරලා සක්මන් කරලා කරලා කරලා ඇවිල්ලා වාඩි වෙලා කොන්න කලාතුරක වෙලා කොහොඳට අරමුණ ගෙවම් කරගෙන මේ ඉන්නා தත්ත්වේ දැනෙනා தත්ත්වය කියන එක මෙනෙහි කරන්න පුළුවන් උනායි කියලා කලබල වෙන්නේ නැහැ. දැන් හොඳට දන්නවා අරමුණ හොඳට ගෙවම් කරලා ආස්වාද ප්‍රසවාස වශයෙන් මෙතෙන්නේ නැහැ. හැබැයි තමයි දන්නවා නිින්ද ගිහිල්ලා නැති බව සතියදී. ක්ලාන්ත වෙලත් නැහැ. මැරිලත් නැහැ. එහෙම නැත්නම් සීමුර්ජා වෙලත් නැහැ. මේ වෙලාවේදී මෙනෙහි කරන දෙයක් නැහැ. නමුත් මානසිකාරය කියන එක දන්නවනම් මම හිත සද්ධානවා නෙවෙයි, වේදනාව විඳිනවා නෙවෙයි, හිතවිලි දිගේ නන්නත්තර වෙලා නෙවෙයි, යමක අභාව ප්‍රඥප්තිය දැන් තියෙන කියලා. ආස්තිකත්වේ නෙමෙයි තියෙන්නේ. ආස්තිකත්වේ නැති බව. අභාවේ නිසා මෙනෙහි කරගන්න බැරි ඒක ඉතාමත්ම දක්ෂ භවයේ භාවනාවේ තීක්ෂණ භවයේ හොඳ ලක්ෂණ. මෙනෙහි කරන වෙලාව මෙනෙහි කිරීම අල්ලන ගතිය කටුමැටි පිටියට කොහොල ගුලියක් දමලා ගෑවගේ තක් ගාලා අල්ලන. මෙතෙන්ට එනකොට රබර් බෝලකින් ගලකට දමලා ගෑවුවා වගේ පොළාපයින් ගන්න. මෙනෙහි කරාට අල්ලන්නේ. මෙනෙහි කරන්න අවශ්‍ය නැහැ. ඒ වෙලාවේ නමුත් මානසිකාරයේ තියෙන්න ඕනේ මගේ හිත සද්ද වේදනායි තියෙන්නේ. නොවේ දැන් තිබුණ අරමුණේ ඇතුළේයි මේ තියෙන්නේ කියලා. අන්න එතෙන්ට තියෙනකොට දැන් මේ රූප ධර්මයාගේ ගෙවන් කිරීම සවිස්තර වැඩි වේද මන්දනේ රූප ධර්මයාගේ තියෙන පට වියාපෝතාජෝ තේජෝ ගෙවන් කළ දැන් ආකාශය ගත කරනවා වගේ තමයි පේන්නේ. රූපයගේ ආර්ථික ප්‍රත්‍යක්ෂය තමයි පට වියාපෝතේජෝ වායෝ නාස්තික ප්‍රත්‍යක්ෂය තමයි කියන්නේ අවකාශ ධාතු. දැන් හිත ගිහිල්ලා ගිහිල්ලා ඒ කම්පන ශබ්ද මොනක්වත් නැහැ. මොන අවකාශ ධාතු හිතුවා. මෙනෙහි කරන්නත් නැහැ. හැබැයි Taman දන්නවා මේ නන්නත්තර වීමක් නෙවෙයි මේ සතියෙන් සම්පජඤ්ඤයෙන් ආපු ගමනක් කියලා. අන්න එතනදී මේ රූප ධර්මයාගේ අභාව ප්‍රඥප්තියට යනකොට නාම ධර්ම හොල්මන් කරන්න පටන් ගන්නවා. ඔතෙක් කියලා නාම ධර්ම නොතිබුණා නෙවෙයි. නමුත් රූප ධර්ම හොඳට සංසිඳනකොට නාම ධර්ම මතුවෙන්න පටන් ගන්නවා ඊට පයින්කොට තරු පායනවා වගේ. තරු නොතිබුණා නෙවෙයි. ඒක යෝගාවචරය දැනගත්තොත් දෙපැත්තම ඉන්න පුළුවන්. එක පැත්තකට වෙන්න පුළුවන් සැකය මොකද මං කරන්නේ කර්මස්ථානාචාරවලෙක් නෑ ආහන්න බැලියක් නෑ බයයි සැකයි කම්මැලිකමයි නිදිමතයි වගේ පැත්තක් එන්න පුළුවන් යම් වෙලාවක ඒක හොඳට දැනගෙන ඒක ගිවන් කළොත් ප්‍රීති ප්‍රමෝදාදී වේදනා පහළ වෙන්න පුළුවන් එතන වේදනා කියන්නේ සුඛ වේදනා මේ දෙකෙන් කොයි එක ආවත් දැන් වැටෙන්නේ හිත කායන පස්සනා ගිවන් කළා වේදනාන පස්සනා චිත්තාන පස්සනාට වැටේ අන්නේ වෙලාවේදී යෝගාවචරය මේ නිින්දට වැටෙන්න දෙන්නේ නැතුව මතුවෙන්න ඉඩ තියෙන පංචවිධාකාර වූ ප්‍රීතිසු ප්‍රීතියට පස්සන ප්‍රීතියට අහුවෙන්නේ නැතුව සුඛයට අහුවෙන්නේ නැහැ කියලා කියන්නේ ඒවා දුරුවක් කරන්න එපා, ගෙවන්ද කරන්න එපා, ඊර්ෂ්‍යා කරන්න එපා, තරහ වෙන්න එපා. ඒවා තිබුණාට ගණන් ගන්න නැතුව යනකොට යෝගාවචරයට ඔසවලා දාන ගතියක් එනවා. දැන් ඇති භාවනා කරා මොකක් හරි පටලවිලා තියෙන්නේ කියලා අර සංස්කාරයන්ගේ දැන් මෙතෙන්ද සංස්කාර කියන එක මම විතක්ක විස්තර කළා මනස්කාරය විස්තර දැන් චේතනාව කියන එකට පෙන්න දැන් චේතනා නැතුව යන්නේ මොකද මෙනෙහි කරන්න නම් චේතනාවක් තියෙනවා ආස්තික ප්‍රඥප්තියදී චේතනාව අවශ්‍යයි ඒක තමයි මෙනෙහි කිරීම කරන්නේ ඒතර මනස්කාරයෙන් දැනගන්නවා අරමුණ ඇතුළත ලිස්ලා වැටුනේ අරමුණ පිටතට කියලා දැන් අපි හිතමු චේතනාවක් මේ මෙනෙහි කිරීමක් නැහැ මෙනෙහි කරන දෙයක් නැහැ අරමුණ ඇතුළටයි ලෙසලා වැටෙලි කියලා දානවා. එතකොට චේතනා නැතුව සිටීම නැත්නම් චේතනාවගේ නිරුද්ධ වීම හොඳට යෝගාචර දකන්න පුළුවන් මමයා නැතිකම. සක්කාය දිට්ඨියක් නෑ. මෙහෙවීමක් නැහැ. හැබැයි බබා අම්ම ගොඩක් තිබ්බා වගේ හාව කියලා Tamange පැලැස්සේ ලැග්ගා වගේ ගෙදර ගියා වගේ හැඟීමක් එනවා. ඉතින් මේක හොඳ බෞද්ධ සත්පුරුෂ පෙරපින් ඇති සංසාරයෙන් ගැලවීමට කටයුතු කරන එකනට ස්වර්ණමය අවස්ථාව. බහුසුතකම නැත්තම් අතිපණ්ඩිතකම් කරන්නේ. එහෙම නැත්තම් සත්පුරුෂ නැත්තම් සත්පුරුෂ සූත්‍රය කියවන සර්වචන්සි කී පොලක පෙරලා දීලා තියෙනවා කියලා මේක නාඹුවට ගන්න. මේක මාන්නයට අර ගන්න. එතකොටත් අසත්පුරුෂ වෙනවා. මේ හොඳ යෝගාවචරයට මේ අසත්පුරුෂය කියලා බන්නේ. මම නෙවෙයි බනින්නේ සර්වචන්සි. අන්නේම අසත්පුරුෂ වෙන්නේ නැතුව සබ්‍රක්‍මචාරීව මේ කටයුතු කරනකොට අපිට චේතනා නැති වෙච්ච භාවය දැනගන්න හම්බෙන චේතනා නිරෝධය දැක්කන්න හම්බෙන හොඳ අවස්ථාවක් තමයි මේක. මෙන්න මේක ඉක්මන් කරන්න, දක්ෂ කරන්න, නැවත නැවත ගණ්ඩීගාට මම මොකද කරන්න හදන්නේ කියන සේරමින් චේතනාවක් ඇති. ඒක හිතා ගන්න පුළුවන් චේතනාවේ සමුදේ වශයෙන්. මේ මොනවාක්වත් නැතුව ඉන්නකොට දැනෙන පාළු ගතිය, තනි ගතිය නැතිකරන්නේ චේතනා පහළ වෙනවා වලම් පාළුගේ වලම් බෙදින්න වාගේ. ඒකට යෝගාවචරයට වෙන්නේ ඒ චේතනා මගේ මනාපෙට මගේ මිත්‍රත්වයට මං වෙනුවෙන් පහළ වෙන මගේ ආරස්සාවට පහළ වෙන හේතුල වගේ. ඇත්තට මගේනේ මම යගේ සක්කාය දිට්ඨිය ආරක්ෂාවට පහළ වෙන හේතුල තමයි ඒක පහළ. චේතනා තමයි පහළ. අන්නේ චේතනා පහළ වුණාට ඒ චේතනා අල්ලා ගන්නේ නැතුව මමයි කියන්නේ නැතුව මගේ කියන්නේ නැතුව ඉන්නවා කියලා කියන්නේ නෛර්යානිකත්වයක්. ගඟටික ඉහළට පීනilla. අන්න එතනදී යෝගාවචරයට තේරෙයි මේ ලෝකේ ඉගෙනගත්ත කිසිම විශේෂක හදාරපු නැති අමුත් ශික්ෂණයක් මෙතෙන් අවශ්‍යයි. හැබැයි අනිත් ශිල්ප දන්නේ කරන්නේ මේක ලේසි. භාෂාවුණක් කියලා දෙන තේරි බණක් වල තේරෙනවා. නමුත් මෙතනදී ශිල්ප අමතක කරලා චේතනා නැති හිතේ චේතනා නැති බවම සක්කාය දිට්ඨිය බරපතල නැති එකේ තවදුරටත් ඒක සක්කාය දිට්ඨිය පොහොර නොදා ගෙවම් කරන ගතිය මේ කායන පස්සනාවෙන් මේ වේදනාන පස්සනාවට හැරෙන්න නැත්නම් රූප ධර්ම භාවනාවෙන් අරූප ධර්ම භාවනාවට හැරෙන්න තැන මේ දේශනාවලිය පුරා මම අවස්ථාවෙන් අවස්ථාවට අවධාරණය කරා මෙතනදිත් නැවසරක් අවධානය කරනවා චේතනා පහළ නොකර සිටීම මගේ මගේ භාෂාවෙන් කියන්නේ මේ වෙලාවේදී යමක් නොකර සිටීමේ හැකියාව බලන්න මොනවා කළත් ඇහැට කුණක් වටනවා වගේ තමයි මොන්නව කරත් ඒක මමයිනේ වඩනවා සක්කාය දිට්ඨිය වඩනවා චේතනා වඩනවා වඩනකොට අපි මේ සංඛාර සංස්කාර සංස්කරණය කිරීමේ කර්ම රැස් චේතන නැතුව ඉස්සලාම සංසාරික චිත්තක්ෂණයක් ඉන්න පුළුවන් අවස්ථාව මේකයි. ඒක චේතන නැස කර්ම නැ මම මේ චිත්තක්ෂණ විදිහෙන් මත්තර මට දුක් විඳින්න වෙන්නේ. ආහන් එහෙම කළේ චිත්තක්ෂණෙ දික් කරගන්න බලන්න. කරන බණු කියන චේතනාවද්ද කියලා මට චෝදනා කරා. තවත් ඒක තමයි උපදේශය වෙන්නේ. මේ විදිහට සුද්ධ කරගත්ත චිත්තක්ෂණය අනේ දෙකක් තුනක් හතරක් පහක් වෙන්න නම් මොකද කරන්න ඕනේ මොකවත් නොකර ඉන්න එක තමයි. යමක් නොකර සිටී. මම යට මම යට පෙන්ෂන් දෙනවා. අය රිස්සාමරණ පැත්ත කරලා ඉන්න ඔයගේ රාජකාරිය හරි ගෙවන ගෙවිල ගෙවන්න පැත්ත කරේ. ඉතින් මෙයාට හරිය හිතට කනගාටුයි. ඔය සාමාන්‍ය 60 පයින්නට ගෙවල් වල නාක මිනිස්සු හරියට ගෙවල් වල කරබල කරනවා. මේ අකුමට දැන් මේ දරුවෝ මට කිසිම දෙයක් කියලා කරන්නේ මම මේ කුරු හොරි හොරියච්චි බල්ලි පුතනමව දලකන්නේ කියලා කොම් කෙරුවයි කියලා හරියට තරහ වෙනවා මේ පයසට යනවා. ඒගොල්ලන් හැමදාම ඕනේ ඉතින් අර මාලිගාවේ සක්විත රජ වෙලා ඉන්නේ. නෝ දෙවෙනි પરම්පරාව වැඩ බාර ගන්නකොට පළවෙනි પરම්පරාව නිකම්ම කොම් වෙන ගතියක් එනවා. අනේ කොම් වෙන ගතියදී ඒ පළවෙනි પરම්පරාවට හරියට චිත්ත පීඩාවක්. අන්න ඒ වගේ තමයි මිත්‍යක් සංසාරේ මෙහෙවපු චේතනාව මිත්‍යක් සංසාරේ මෙහෙවපු මේ මනස්කාරය සහ විතක්ක සියල්ලම නැතුව ලස්සනට වැඩේ වෙන්න පටන් ගන්නවා. හැබැයි මේක ලස්සනක් වෙන්නේ සත්පුරුෂයාට විතරයි. එහෙම නැත්නම් බෞද්ධ කෙනාට විතරයි. අනිත් එක්කනට වෙන්නේ මා පාළු කඩුවල අගක්කොනක් මුලක් පේන්නේ නැති තනි වෙච්ච අසරණ වෙච්ච සැලෙන හීන දාඩි දාන කරක් වගේ. මේක හරියට තේරුම් අරගත්තොත් ඒකේ කොහොමද කියන්නේ පංචනික පැත්තකුත් තියෙනවා. තාමත්ම ඇතුලින් පහළ වෙන තද පිරිච්ච ගතියක් තියෙනවා. සාසනික සම්පatti කරගතියක් තියෙනවා. තමයි සුපතිච්චිත කියලා කියන්නේ. නැත්නම් මේ ධම්මවිනය ගාදති කියලා කියන්නේ. සාසනික උරුමේ තේරෙන්න පටන් ගන්නවා. එතකොටත් නම්බුකාරකම් එන්නේ හිටිනවා මේ නෛර්යානික දේ මේ ආමිෂ පැත්තට ගණන් ගන්නවා. මෙතෙන්දි මේ මම හිතන්නේ මේක බර වැඩි වෙයි කියලා භාවනා කරන්න යන කෙනෙකුට මේ தത്വෙහි බොහෝ විට ලිංගික එක්කෝ පහළ වෙන්නේ ඉතියි. ඒ පුද්ගලයා මෙතුආකල් ඊ타ත්ම සංවරව විෂභාග කෙනෙක් නොගැටි විෂභාග දේවල් නාහ සංවර වෙච්ච කෙනෙක් වුණත් මෙතනදී මේ පහළ වෙන්නා වූ භාවනාමය ප්‍රීති සුඛය හරියටියට වටාගත්තේ නැත්නම් ආමිෂ සුඛයට හිත කියවන්න යන්නේ. ඊට ගියාම හැඟුම් කිපේට තැන්ට එනවා පුංචි කුප්පණ දෙයක් දැක්කත් විශාල වශයෙන් රාගේ පහළ වෙන්නේ ඉතියි. අසරණ වෙන Tamanne තරම් නොවන මට්ටමක රාග පහළ වෙන මට්ටමක්වත් එන්නේ. ඒක මේ සංඛාර පැත්තටම කියුතු බණක් නෙවෙයි. නිකන් සාමාන්‍ය බෞද්ධ භාවය සඳහා කියන්නේ. ඒ භාවනා කරන පටන් ගත්තට පස්සේ සමහරෙකුට මෙතෙන් එනවා නමුත් ඒ පුද්ගලයා බෞසුත භාවේ නැත්නම් අසරණ වෙනවා. සමහර විටක ඇදී යන්න ඉඩ තියෙනවා ඒ කාම භෝගී පැත්තට. නමුත් දැනගත්තොත් මේ ඉන්නේ නිර්ආමිෂ සුඛයක් අපේ හිතේ තියෙන වහුතු ගතියට, අපේ හිතේ තියෙන කුප්ප ගතියට, අපේ හිතේ තියෙන කෙලස්පර ගතියට නිර්ආමිෂ ප්‍රීතිය, තාමිෂ ප්‍රීතියක් විදිහට කියවන්නේ. ඒකෙන්දී බෞසුත කෙනාට බේරුවක් තියෙනවා. තේරුම් ගන්න පුළුවන් මෙතන ඉන්නේ එනකොටම ඒක මේක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි නැත්තම් මේ නිරාමික ප්‍රීතියක් එන්නේ කියලා ඒක බාර නොගැනීමෙන් එහෙම නැත්තම් ඒකට අයිතිවාසිකම් නොගිනී නොගැනීමෙන් පස්සේ තීරණ පටන් ගන්නවා මේ හිතේ ඇතිවෙනා වූ ඒ සම්පatti කරගතිය. සාහසන සම්පatti කරගතිය. පිරිචිගතිය මේකේ. කෙසේ නමුත් මේ ප්‍රීති සුඛය ඒ නිසා වුණාට වැඩිය ආලවට්ටම් කරන්නේ නැතුව අර කම්මැලි නිදිමත පාළුගති නුරුස්නා ගති කරගන්න නැතුව හිටියොත් යෝගාචර සමාධි විනාඩි 5 10 15 20 මේ චේතනා විරහිත චිත්තක්ෂණ දක්ව ගන්න පුළුවන්. එක දිගට පවතිනවා හරියට ආශන්තරාව වැඩගෙන ආශන්තරාවේ ගුවන් නියමුව පැත්ත කරලා යන්ත්‍රයට බාර දීලා ආශන්තරාව අහස යනවා බොහෝම ජයට. අවශ්‍යතාවයක් නැහැ ඉකිලි ගහන්න ඔක්කොම තොරතුරු දීලා තිනේ ආ දන්නවා මෙච්චර දිශාවකට මෙච්චර වේගයකින් මෙච්චර උඩකින් දැන් යන්නයි කියන්නේ. අන්න ඒ වගේ මේ භාවනා යන්න පටන් අරගත්තට පස්සේ ඉස්ලාමතාට යෝගාවචර කරන භාවනා වෙනකොට කෙරෙන භාවනා තේරුම් ගන්න. මම යා ඇතුව කරුවා වෙනකොට දැන් මම යා නැතුව කරන හැටි තේරෙනවා. විතක්කය දැන් ප්‍රථම ධානය හිට විතක්කේ ද්විතිය ධානය ගන්න විතක්කේ ආධිනව දැකලා ගලවලා දාන්න ඕනේ. සමත භාවනා. ඒ වගේ තමයි මේ සම්මසන ඥාන අවස්ථාවේ විතක්ක මෙහෙමක් තියෙනවා. අර උද්‍යප්පේ තරුණ අවස්ථාවේදී විතක්කේ ටිකක් කලබල කරනවා. අර වගේ නිර්ආංශ ප්‍රීතිය, ආමිෂ ප්‍රීතිය වශයෙන් පෙන්වන්න ඉඩ තියෙනවා. මේ යන විදිහට ගියොත් මේ වාහනේ හැප්පෙයි මොනව හරි කරන්න ඕන කියලා කලබල කරනවා. අන්තිමට එයා පළවෙනි ධානයේ ඉන්න කෙනා දෙති. ආදී මේ චක්ක විචාරකේ ආදීනව තේරුම් ප්‍රහීර කරනවා වගේ විපස්සනා භාවනා කරනකොට විදර්ශනා පක්ලේශ ටික අයින් කරගත්තොත් සම්මුතච්ච විග්ගහිත මානස දැනගෙන අයින් කරගත්තොත් විතක්ක ਵਿਚාර දෙකක් පැරසනවා. ඊට පස්සේ භාවනාව යන්න පටන් ගන්නවා සුඛ වගේ දේවල් ඇතුළු. මේක නිදර්ශනයක් වශයෙන් කියනවනම් ඔය දැන් තියෙන ලංකාවේ ආණ්ඩු කොයියක් ගත්තත් ඒ ආණ්ඩුව ඡන්ද දිනන්න ඉස්සෙල්ලා සෑහෙන මැරවර පිරිසක්. කට සල්ලි දීලා තමයි වැඩේ කරගන්නේ. මේ මැරවර පිරිස කාට ඡන්ද දෙන්නේ කියන කරුණ තමයි ආණ්ඩුව පිටා. ඔය සුදු වර්ණ කරන බාපණක් දාන දේශ වේදිකාවල පචකින්න කට්ටිය තමයි වැඩි හිඳේ. මේ මැරවර කට්ටිය ඡන්දේ දිනුවට පස්සේ රජයට ගිහිල්ලා අයිතිවාසිකම් ඉල්ලුවා. අපි ඕගොල්ලෝපත් කෙරුවේ අපිට ගතමනාව දුන්නා නමුත් අපේ දරුවා ආණ්ඩුවේ සසාවර දාන්න නරකයි මේක කියලා බලබල කරනකොට ආණ්ඩුව දිනගතට පස්සේ කරන්නේ පොලිසියට ලව්ව අර මැරවර ටික හිරේලා ඊට පස්සේ තමයි ආණ්ඩුව වින්නේ අනිත් වගේ තමයි විතක්ක ਵਿਚාර දෙක වැඩ කරන යෝගාවචරයා ඡන්දේ දිනා ගන්නට දේශපාලනඥ මැරවරව පාවිච්චි කරනවා නමුත් ඒගොල්ලෝ උනාට වැඩි පෙනපොක්කණ්ඩ ආවොත් රටේ සාධාරණ නීති ක්‍රියාත්මක කරන්න ඕන. රාජාධිකරණයට බලය දෙන්න ඕන කියන මැරවල ටික ඔක්කොම කොටකොල ඉදිරියට. ඒ දැම්මට පස්සේ ආණ්ඩුව ගෙනියනවා. අයිගාව අයිගාව රජේ අයිගාව ඡන්දයක් එනකම් මේගොල්ලෝ ඉදී. ආන්නේ වගේ තමයි මේ විතක්ක ਵਿਚාර දෙක හරියට ක්‍රියාත්මක කරගන්න දන්නේ නැති වුණොත් ඉතින් අර විවේකීව ඉන්න වෙලාවට විතක්කේ මේවන්න පටන් ගත්තොත් එතකොට ඒ සුඛේ ලබන්න බැහැ. ප්‍රීතිය ලබන්න බැහැ. අන්න ඒ වෙලාවේදී ඒ ප්‍රීති සුඛේට අහු වෙන්නේ නැතුව ඉන්නකොට චේතනා විරහිත චේතනාවන්ගෙන් තොර චිත්තක්ෂණ තප්පර මිනිත්තු ගණන් ගත කරන්න පුළුවන් තත්ත්වයක් වෙනවා. මෙන්න මේ தත්වයේදී සතිය හරි ලස්සන වැඩපිළිවෙලක් නැත්තම් සතිය ලස්සන වැඩි වියපත් වීමක් නැත්තම් පිපීමක් විකසිත වීමක් වෙනවා. අන්නේ වෙලාවේදී දැන් මේක ඔන්නේ කොහොම කෙරුවත් යනවනේ. ඔන්නේ කමක් නැහැ කියලා අර ඉබ්බගේ ආවගේ රට සටනේ වගේ කොහොම කරොක්වත් මට මේකේ ෆයිට් එකක් නැහැ. ඉබ්බයිනකොට මට ටිකක් බුදිය ගන්න පුළුවන් කියලා සමහරු පඳුරක් අසුලට කියලා පොඩ්ඩක් බුදියන්ට පටන් ගන්නවා. එතකොට තමයි ඒක පාට ගස්සලා ආයේ සතිය මතක් කරලා දෙනවා ඔබ ඕන්න පොනට වැඩි මේ ධර්මයේ පුච්චකොල සලකුවා ඔබට මෙච්චරයි දෙන තියෙන දඬුවම කියලා ගස්සලා දෙන්න පටන් ගන්නවා. ඒක වෙන්නේ මෙන්න මේ වගේ අරමුණ කීකරු කරගෙන නොදැනී ගිහිල්ලා විතක්ක පහල නොකර ඉන්න වෙලාව. එතකොට සතිය පාවා දෙන්න නරකයි. මේ සතිය පාවා දීම ගැන කතා කරනකොට ධාරිපුත්තු ස්වාමීන් වහන්සේ කතනක මතක් කරනවා මේ අපි මේ හත්අට්ඨාන සූත්‍රය කතා කරන්නේ අලියන්ගෙත් තියෙනවා වංශයක් කුමාරි වංශය කියලා ඔහුගේ හත් පොලක් විමවදී. කකුල් දෙක හතරයි හොඳේ ලිංගේ පරිදි. ඒ හත්වල අලියගේ වලි හොඬේ කොච්චර දිගද කියනවනම් බිම වදින තරම් ඒක ඒ අත්තුගේ කුමාරි වංශයේ අත්තුගේ තියෙන ලක්ෂණය. නමුත් සාරිපුත්තු ස්වාමීන් වහන්සේ සඳහන් කරන තිනවා යෝගාවචරයාගේ සතියේ ඇතාගේ හොඬේ වගේ ඒ හත්පොළයාගේ හොඬේ වගේ කොන්න තරම් සෙල්ලම් කරුවත් හොඬේ පාග ගන්නෑ. බුදියන්න ගියත් හොඳේ උඩින් තියා ගන්නවා වතුරට යන්න ගියත් හොඳේ උඩින් තියා ගන්නවා ඉස්සරහ පොළ පස්සේ කකුල මාරු කරනකොට හොඳේ පෑගෙන නැතු යන. අනිත් වගේ මෙච්චර මේ විතක්ක නැති වුණාට මනස්කාර නැති වුණාට චේතන නැති වුණාට සත්‍ය අවදීන් තියෙනවා. අප්‍රමාද වෙන්න ඕනේ. එහෙම නැත්නම් සත්‍ය එළඹ සිටින්න. සමහර විතක යෝගාවචරයට අර ඉබ්බගේ හා වගේ සෙල්ලම සිද්ධ වෙනවා. දැන් ඉති ඔක්කොම හරිනේ ඒක නිසා වුණ ටිකක් පැත්ත කරලා බුදිය ගත්තර කමක් නැහැ කියනවා. ඒක හුඟ වෙලාවට වෙනවා. ඒකෙන් තමයි ගැස්සිලා පාට මේකට අවුල් වෙන්නේ. ආන්නේ මේ යනකොට යෝගාවචරයට මේ චේතනා විරහිතව යනකොට සමහර ගුරුවරු මතක් කරලා තියෙනවා මේක ඉස්ලාම් මතයට එනකොට චිත්තක්ෂණ කීපය සිද්ධ වෙන එකට හරියට බය වෙනවා. මේ අතරමැද ගැප් එකට මම නැති වුණා වගේ මලා වගේ මැරෙයි වගේ අංශභාගය හැදී වගේ නැත්නම් අපස්මාර රෝගයක් ආවම මීමැස්මරා වගේ තමයි බය වෙන්නේ යෝගාවේ. ඒ තරම්ම මේ ජීවිතයට ආසයි. ඒ තරම්ම මේ කයට ආදරේ. නමුත් ඔක ටික ටික ටික ටික පුහුණු කරලා පුහුණු කරලා බලනකොට ඇත්තටම බැලුවොත් විනාඩි 15 පැනලා මේ தත්ත්වයටපත් කරන කෙනාට පේනවා මේ විනාඩි 15 පුරාම කයි පුතුමාකාර සුවසේවාවක් සිදු වෙනවා. විනාඩි 15කින් පස්සේ නැගිටිනකොට කය සම්පූර්ණ සම්බාහනයක් කරලා වගේ. එහෙම නැත්නම් ඒ ජනතාගරයකට ගිහිල්ලා ඒ හොඳට ඇඟ රත් කරගෙන වාෂ්පෙන් තඹගෙන ආවා වගේ සිද්ධ වෙනවා. නමුත් ඒකට බුදුම බයක් තියෙනවා. ඉතින් මේක නිකන් මේ මරණය හා සමානයි. ඒ නිසා හොඳට මතක තියාගන්න අමෘතයට යන්න ඕනේ නම් මෘතේ හරහා යන්න. අමෘතය කියන්නේ නිවන, මෘතය කියන්නේ මරණය. මේ ජීවිතේදීම මරණය අත්දකින්න නැතුව කවදාකවත් අමෘතයට යන්න මට හොඳට මතකයි මම ওই පාතිමා රිට්‍රීට් එකේ දේවල්ලි කරනකොට මුනිත් ජීතුමත් එක්ක අවුරුදු දවස් 7ක රිට්‍රීට් එකක් ආයතන 79 දෙසැම්බර් මාසෙ මම කළේ එතුමා කිව්වා පර්යංකේදී මරණය අත්දැකපු දවසට පහුවෙන්ද තමයි සෝවන් වෙන්නේ. ඉතින් මధుරිය කරනකොට මැස්සෙක් කරනකොට කැස්සට දඟලන මිනිස්සේ කොහොම සෝවන් වෙන්නද කියලා හිතේ. මෙතනදී මේ චේතනා විරහිතව ඉන්න වෙලාවේදී ප්‍රශ්න නොකර නින්දට නොවැටි ඉන්නකොට නම් ඒ පුද්ගලට අභියෝගයක් එනවා කැමැතිද ජීවිතයයි කයයි කැප කරන්න. කැප කෙරුවට පස්සේ ඒක මායාවල අතක් නෙමෙයි යන්නේ. ඒ කියන්නේ හොඳ සම්බාන ශිල්පියක් අතට යම්දුවට මේක සකස් කරලා ලෙඩ රෝග සනීප කරලා ගෙනත් තියෙනවා. අර පුංචි කමරාලයි මහා කමරාලගේ කතාවේ තියෙනවා ඒ මහා කමරාල බය පුංචි කමරාල දක්ෂයි දවසක් මේ කුංචි කමරාල මාස් වර්ගයක් කාලා පුජාරිලාදී යකෙක් ඇවිල්ලා කුරුසු කඳර බානකොට දත් අසර මස් කැටි. ඊට පස්සේ එක එක දත ගලවලා ගලවලා මස් කැටි කාලා දත් ටික ලස්සනට තිබුණ විදියටත් වැඩිය හොඳ තයි කරලා තියෙනවා. හයි කරලා තියෙන නැගිටලා බලනකොට අම්මා හොඳ ඩෙන්ටිස් කෙනෙක් කාට ගිහිල්ලා ආගේ දත් හොඳට පිරිසිදු කරලා තිබුණේට හයි කරලා. ඒකත් මහා කමරාල අහනවා මොකද මලයා මේ මූණ හරි ලස්සනයි දත්ලයි මම දන්නේ මම මේ භාවනාව මේ හොඳට නිින්ද ගිය වෙලාවේදී මට තේරුණා කවුද ඇවිල්ලා දත් ගලවලා ගලවලා මැද තියෙන මස් කැටි කාලේනවා මම ওই කරපණ හිටියා අන්තිමට තිබුණට වැඩිය හොඳටයි කිව්වා මහගමරාල බයි මිනිහක් ගිහලා එතන බුදිය ගන්න මස්සෝයක් කාලේ යකා මගට දත් ගලවලා ඉන්න වෙලාවදී ඇහැ ඇත්තට යකා හැමතැනම දත් පිටවල තිබුණට වැඩිය විරිච්චක් ආනෝයතන භාවනා කරන මේ වැඩේ හරියට නිසින්ින්ද මුලමදාක බලන්න දුන්නේ නැත්තම් ඉතින් මේ මිනිස්සු තමයි අද කර්මස්ථානාචාර්ය වෙලා බුද්ධ ධර්ම කතා කරන්නේ. ඉතින් මේ මිනිස්සු බුදුහාමුදුරන්ට වැඩි මොනවද කියෝ. මේ වැඩේ හරියට වෙන්න දීලා නැහැ. මුලැමැදාක දැකලා නැහැ. බත්තලිය හොඳට තැම්බිලා හැතපෙන්න දීලා නැහැ. ඒ හැතපෙන්න නම් කය ජීවිතය දෙක নিরপেক্ষ වෙන්න. අන්තිම নিরপেক্ষ වෙනකොට මේ සංස්කාර ගොච දාන හැටි පේන්න පටන් ගන්නවා මේක විවිධාකාරයක බය පැත්තට එළවන හැටි එහෙම නැත්නම් කාමභෝගී ලිංගික සැපයට හේතු කළ කල්පනා කරන හැටි ආස්තික වාදයට දාලා රාස්තික වාදයට දාලා සරසුත දිෂ්ඨියට දාලා උච්ඡේද දිෂ්ඨියට දාලා අර පාළුගේ වළම් විදින වගේ নানা ප්‍රකාර සමහරව හරි දාර්ශනික හිතවිලි සමහර තරන්න වෙන જાති හිතවිලි මේ කිසිම දෙයක් සංස්කාර බව නැතිව නැතිව නැතිව බව දැනගෙන ඒ නිබ්බිදා විරාගය පහල කරගන්න දන්න බැරි වුණොත් මේ හැම එකක්ම මැනමෙන අයියෝ මට මේව නරක හිතවිල්ලක් ආවා අයියෝ මට මේ විදිහේ ස්වර්ණලිසය දැක්ක බුදුන් දැක්කා කියලා මෙවාදිගේ සරුංගලරින්ද ව්‍යාවෘත වෙන්න පටන් අරගත්තොත් කදාකත් මේ පස්සම්බයං කාය සංඛාරං කියන විදිහට කාය සංස්කාරකේ පස්සම්බනේ සංසිද්ධි වෙන්නේ. එහෙම නැත්නම් මේ ගෙවම් කරන විතක් විචා චේතනාව ගෙවම් වෙන්නේ නැත්නම් සංස්කාර ගෙවම් වෙන්නේ නැරලා බලාන ජීම දන්නේ නැත්නම් අලුතෙන් ඉන සංස්කාර මොකක් හරි එකක් අපි එල්ල අල්ල ගන්නවා ගඟේ ගාගෙන යන මිනිහා පිටු ගහේ හරි එල්ලෙනවා. එතකොට තමන් ආරක්ෂා කරන්න වගේ තමන්ගේ කාම ගුණ ආරක්ෂා කරන මේ සක්කාය දිට්ඨිය දෙන ලන් තමයි කන්නේ. ඒව අපිට පේන්නේ මිත්‍රයෝවා. ඇත්තටම මිත්‍ර ප්‍රතිරූපක. පංචනික ධර්ම, ෂට ධර්ම, මායාවි ධර්ම. අන්නේ ෂට මායාවි ධර්ම කියෙද්දී ඒක බලාගෙන ඉන්නවා කියන එකේ තියෙන සතිය කාරි අමාරු වචනේ විස්තර කරන්න නමුත් අපි වදින්න ඕනේ පුදන්න ඕනේ මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේගේ ඉදිරිපත් කළ තියෙන හැටියට උන්වහන්සේ සඳහන් කළා තියෙනවා සති බලය කියනකොට බල කතා කියන එක අර්ථයේ මේ පරිසම්මිදා මාර්ගයේ ප්‍රමාදේන කම්පතිටි සති බලක්. දැන් මේ වෙලාවේදී තියෙන කාම හිතවිල්ලක්. එහෙම නැත්නම් දැන් නැගිටපන් ඔය ඇති කිරීමගේ හිතවිල්ලක්. එහෙම නැත්නම් සක්කායද බර හිතවිල්ලක්. ඉතින් ඒක දකින්නකොට කම්පා වීම අපි කියන සදාචාරාත්මක වගකීමක් කියලා. මගේ හිතේ කරාර හිතවිලි තියෙන්න බෑ. මගේ හිතේ ද්වේෂ හිතවිලි තියෙන්න බෑ. මට නිදි මත එන්න බෑ කියලා තමයි අපි හිතන්නේ. නමුත් මේවා දැකලා මේවට කම්පා නොවි නිබ්බිදාවටපත්ලා විරාගයටපත් නිරෝධයටපත්ලා ඒ දේශම ඇත්තත්තේ අන්දේක්ෂේ බලාගීමේ ශක්තියක් සතියට තියෙනවා. කෙලෙස් නැති හිත බලන සතියට වැඩිය බරපතල සතියක් තමයි කෙලෙස් සහිත හිත දිහා බලන සතිය. ඒකට සති බලය කියලා කියනවා. එනිසා මේක තමයි සති ඉන්ද්‍රිය සති බලයක් වඩපත් වෙන తত্ত্বය Taman දන්නවනම් අරමුණේ ඉන්නේ කියලා Taman දන්නවනම් චේතනා විරහිතව පහළ වෙන මේ හිතවිලි කියලා මෙවුවා තියා අයිතිවාසිකම් නොකිය බලා සිටීමෙන් තමයි මමයා කියන්නේ කවුද කියලා තේරුම් ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි හැම වෙලාවෙම ඔය යටපත් කරනවා. මේ සදාචාරාත්මක නැහැ කියලා. නමුත් මේවා ඉන්නේ ඉන්නේ ඉන්නේ යට පිළිකා වෙලා සංසාරයෙන් සංසාරයට යනවා. මෙතෙන්දි ගොජ දාන්න දෙකයි තියෙන්නේ. ගොජ දාන්න දෙනවා කියලා ඉල්ල ගන්නව නෙවෙයි. එන දේ අයිතිවාසිකම් කියන්නේ. මේ නරක හිතවිල්ල නරක හිතවිල්ල බව දාන්න. හොඳ හිතවිල්ල හොඳ හිතවිල්ල බව දාන්න. ඒකේ චිත්තානුපස්සනාවේදී සරාගම් වාචිත්තං සරාගම් වාචිත්තං පජානාති විතරාගම් වාචිත්තං විතරාගම් චිත්තං පජානාති. මගේ මේ හිත දැන් රාගී. ඇත්තට මේ රාගී බව භාවනාදී ඇතිවෙච්ච නිරාමජ ප්‍රීතිය මත ඇතිවෙච්ච රාග හැඟීමක් වෙන්න පුළුවන්. ඒතර සරාගේ හිත සරාගේ හිත වශයෙන් ගන්න. ඒක දැනගෙන ඉන්නකොට ඒකට ආහාර විරච්චාම ඒක මැරලා යනවනේ. කාරි විරච්චාම කිඳර නිවිලා යනවනේ. ඒතර විතරාගේ හිත බලන ඒතර ගන්න විතරාගේ හිතක් දැන් තියෙනවා. මේ සරාගේ හිතෝ විතරාගේ හිත කියලා දෙවිදියක්. හොඳක් නරකක් හරි වැරදිවක් ධාර්මික ධාර්මික බවක් නැති ගතියට මේ බලවත් සතිය හැටි. දුර්වල සතිය මේකට සැරේ. ඒ නිසා සාරිපුත්‍ර සංසඳනා කරන්නේ පමාදේන කම්පතිටි සතිපල. එහෙම පමාදේ වැටුනොත් කම්පා වෙන්නේ ඊට පස්සේ සදෝ සංවාචිත්තක් ද්වේෂක් පහළ වෙන සමාජලාට ඉන්න ඉරියව්වට නැත්තම් ඒ වෙලාව කවුරු කැස්සොත් දොරක් කැරියොත් මොනවා හරි කෙරුවොත් තරහක් පාවෙයි. පුංචි දෙයකට. ඉතින් ඒක හරි දෙනවා නෑ නැගිටලා ගිහලා මේ මනුස්සයා කියන්න ඕන දෙයක් නැත්තම් මේ බාහන ගුරුවරයාට ගිහලා චෝදනා කරන්න ඕනේ නානා ප්‍රදේවලේ. තබ්බේකට ගණන් ගන්න අලියක්කට හම්බෙච්ච ඉන්දියාප්පයක් වගේ ගණන් ගන්න කියන්නේ ඒකයි. අම්බරගනම ගියාට පස්සේ උන දෝෂයි තයින් වෙලා ආද විත දෝෂක් වාචිත්තම් පදාන. ඊට පස්සේ සමෝහං වාචිත්තම් මේ වෙලාවේදී මත් වෙලා වැක්කිරලා කයත් පවත් ගන්න බැරුව නිකන් නිකමෙක් වාගේ බුබ්බඩෙක් වාගේ පේටි ඉඳ තියෙනවා. හිතරත් පේනවා කයටත් පේනවා. බොහෝමත්ම මේ දැනෙන්නේ නැතිලා තියෙනවා. කලක කලකොලයක් නැතිලා තියෙනවා. කලෙලි කතියක් නැහැ. පෙරදක්මක් නැහැ. මෝහිතක් වෙයි. මේක දැකපුවාම බය ලැජ්ජ හිතෙනවා. ඒක පාට හදන්න හදනවා. ඒ වෙනුවට මේ මෝහිත මෝහිත වශයෙන්ම දකින්නකොට වැක්කිරලා තියෙන ඉරියව්වේ Taman ඉන්නේ වැක්කිරලා ඉන්න ඉරියව්වෙම ඉන්න බව දන්න ගතිය. ඒක හදන්න හදන ගතිය මේක මගේ කියා ගැනීමක්, මම කියා ගැනීමක්, මගේ ආත්මය කර ගැනීමක්. ඒක එහෙමයි කියලා. නකරාට හැදිච්ච අඟක් වාගේ. සීනති වෙච්ච අඟක් වාගේ. මැරිච්ච අඟක් වාගේ. හිඳ ගිය අඟක් වගේ. ඒක දිහා බලන්න පුළුවන් ගැතියි. ඊට පස්සේ ඒක අයින් වුණාට පස්සේ ඉබේම ඇඟ හරියටම ඇවිල්ලා සමබර වෙලා මේ හොඳට පවතින ගතිය සමෝහං නැහැ ඒකට වීත මෝහං එතකොට සමහර වෙලාවට මේ විපස්සනා කරන යෝගාවචරයට මහත්ගත හිත් ප්‍රථම ධ්‍යාන, ද්විතිය ධ්‍යාන, තෘතිය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන ආදී සමත ධ්‍යාන සමාන පුදුමාතර හිත පහළ වෙන්න පුළුවන් ඒක මේ ඒකටම තටමලා ඒකටම භාවනා කරන්න කියලා දෙයක් නැහැ විපස්සනා පූර්වංගව සමතේට ඕන තරම් ඉඩ තියෙනවා හරියට මේ කට්ටිය මේ මන් දැන් වඩන්නේ සමතේ මේ වඩන්නේ විපස්සනාව කියලා හරියට අම්මගේ අප්පගේ ගුරුදේ වගේ කතා කරා මේ වගේ කිසිම මරියාදාවක් නැහැ සීමාවක් නැහැ සීමා මොනක්වත් නැහැ හිත පිරිසිදු වුණාට පස්සේ ඕන තෙල් පැණියක් නැත්නම් කවුත පංචන් කිව්වා වගේ සමත භාවනා කරන තර ප්‍රශ්න බානවා ඒකට එන්නේ හිත හදාගත්තට පස්සේ ওই දෙක මාරු වෙන්නේ කියලා නෙවෙයි. ඒකට යෝගාවචරය අර ගන්න පුංචි දැනුම නිසා මම ආද කිරුවේ සමත භාවනා. ඒකට වඩා කොහොමද තාත්මනස්කාරය පාරේ කියලා. තාත්මනස්කාරය පාරමකට සමත සමත ධ්‍යාන වඩන්න බැරිද කියලා. මේ ඥානයේ කියන අඩු ගතිය මිසක් මෙතෙන් ගියාට පස්සේ මහත්ගත හිත ඕන තරම් පහළ වෙනවා. අමහත්ගත හිතත් පහළ වෙනවා. මහත්ගත තත්ත්වයට පත් වෙලා නැහැ. සෞත්‍තරං වාචිත්තං අනුත්තරං වාචිත්තං සෞතරං වාචිත්තං කියලා කිය තවමට යන්න තියෙනවා මගේ හිත මේ සියල්ල ඉක්මවලා නැහැ මම තාම ඉන්නේ කඳ නගිමින් කියලා උදුප්පත් වෙලා නැති බව දාන්නවා එසේ එහෙම ඉන්නකොට ඉන්නකොට සමාහලට අඩුවන්නේ ඒ විපස්සනා ඥාන ඥානෙ එහෙම නැත්නම් ඒ කියන සංස්කාර පිළිබඳ අවදි අවබෝධයේ උදුප්පත් වෙනවා තමයි කියන කවදාකවත් නැති වෙන විදිහට මට අද මේ සම්මස්න ඥාන කියන එක වැටුණා. නැත්නම් මේ සියල්ල ඇතිවීමෙන් ඇතිවීම යන බව කියන උදේ ඥානෙ වැටුණා ඒ ඥානෙ මුදුන්පත් වෙන්න ඉඩ තියෙනවා. එතකොට තේරෙනවා දැන් මේක අනුත්‍රායේ හිත සිල් දෙයකටපත් කරගෙන තියෙනවා කියලා. මේ විදිහට මේ චිත්ත tattwa මේක සාමාන්‍යයෙන් මේ ආනාපාන සති සූත්‍රයේ තුන්වෙනි චතුස්කයේ චිත්ත පරිසංවේදී අසසී සාමීති සික්කති චිත්ත පරිසංවේදී පසසී සාමීති සික්කති කියලා සර්වත්‍රාසේ දේශනා කරලා තියෙනවා. තමයි මේ හිත වැඩ කරන හැටි ඒ ඒ හේතු ධර්ම ඒ ඵල ධර්ම පාල කරනකොට මම ප්‍රථම ඥානලාභියේ මම ද්විතිය ඥානලාභියේ මම අසවල් ඥාන සහිතයි අසවල් සෝවන් වෙලා ඉනවා කියලා කියන්නේ අඩුවන් මේ හේතුඵල ධර්ම වලින් පහළ වෙන මේ සමත විදර්ශනා தত্ত্বවලටත් මම මාගේ කියනවා. මේ කිසි දෙයක මම වාගේ කියන දෙයක් නැත්තේ නෑ පාස්පන් කියනවනම් වැහැදෙනවා. ඒක ධර්ම නියාමයක් වැඩ කරන්නේ. ආන්නේ විදිහට මේ සංස්කාරයන් මෙතේ චේතනාවක අඩු වෙලා ගෙවම් කරලා කිය වෙලාදී මේකට පලිප්පේ දාන්න හදන්න. එහෙම නැත්නම් මේ කෑමක් රසවත් කරන්න අපි උම්මලකට දානවා වගේ මේකට දේවල් එකතු නොකර සිටීමට නම් කොච්චරනම් අත්‍යවශ්‍ය කරන්න වෙයි කියලා හිතන්න. යම් තා කල්පන ඥාන තියෙන තාක් කල් අනනවා. ඒ නිසා මේ වෙලාවේදී සද්ධාවේ බුදුහාමුදුරේ තියෙන සද්ධාවේ පුතුමාකාර නැගී හිටීමක් වෙනවා කියලා කියනවා. ඕකප්පන සද්ධාව කියලා. ප්‍රසාද සද්දාව කපන සද්දාව බාටපත් වෙනවා. ඒකට බුදුන් අපිට දීලා තියෙන මේ මාර්ගය වරදින්න දෙයක් නෑ. ඔබ පැහෙන්න හදන්න බෑ පැත්තකට යන්න කියලා. මාමායනේට සක්කාය දිට්ඨිය තර්ක ඥාන වලට ආකාර පරිවිතක් වලට පුච්චියට අනුස්සවයට සද්ධාවට පැත්තකට වෙන්න දෙන්න. දීලා යන එක දිහා බලාගෙන මොකටද මේ භාවනා කරන්නේ මොකක් නිශ්චය කර භාවනා කරනවා කියලා දන්නේ නමුත් දන්නවා හරි පාරයන්. ආන්නේ මේ යන යෝගාවචරයට ආර්ය අෂ්ටාංගික මාර්ගය වෙන්නේ මධ්‍යම ප්‍රතිපදා වෙන්නේ මේක හැම පරියන්කේදීම එන තරමට දිනු කරන්න පුළුවන් දහස්වර දසදහස්වර භාවිත බහුලීකත කරන්න පුළුවන් නම් අන්නේ යෝගාචර දැනගනි මොන ආහාර ගත්තොත් හොඳ මොන ඉරියව්ව පැවැත්වෙද්ද හොඳ මොන මිනිස්සය අසුකරියොත් හොඳ මොන ධර්මතාවද මට ගැලපෙන්නේ මොන සේනාසනෙද මට ගැලපෙන්නේ මොන ගොදුරු ගමද මට ගැලපෙන්නේ කියලා ඒ මනුස්සයා ඊට පස්සේ බලන්නේ ලාභයට සත්කාරයට මුදලට නෙමෙයි මේ සචේතනික හිතේ ඉඳලා අචේතනික தത്വයට පත්කිරීමට මට මොකද්ද උදව් කරන්නේ කියන එක විතරමයි ජීවිතයේ ප්‍රමාණය. අපි මෙතෙක් කල් කරගෙන ආවේ ඒ දරුමල්ලා සම්බන්ධ කරන භාවෝග සම්පත් සම්බන්ධ කරගෙන තාන්න මාන්න ඔක්කොම අරගෙන පෙචනිකේ මිනිස්සු තමයි මේ සේරම උපදී වෙනවා. මොකද කියන්නේ යමක් කමක් වෙනවා. ඒ නිසා ඒතං සන්තං ඒතං පණීතං යද්දං සබ්බ සංකාර සමතෝ මට මේ සියලු චේතනා සමතුන සබ්බූපදීපටි නිසක්කෝ ඔය කියන නම්බුකාරකම් ගණන්කාරකම් හල්ලිකාරකම් සේරම පැත්තක තියලා උපදි සම්පatti පැත්තක තියලා විරාගෝ නිරෝධෝ නිබ්බාන දර ඉවරයි ගින්දරත් ඉවර වෙලා යයි තාම ගිනි දමු තියෙනවා ඕකත් නිවිලයි කියලා අන්නේ සාන්ත தත්ත්වයට සමවදිනවා කියනකොට පැහැදිලිවම කියන පුළුවන් කේටිවයි තමයි නිවන පිළිබඳ පළවෙනි වතාවට ලාවට වගේ හිණින් තොලගාවිච්ච කිරි රහක් වගේ තේරෙන පටන් ගන්නවා. ඒ වගේ මේක සඳහා කල යුත්තක් තියෙනවා කල යුත්ත ගන්න නොකල යුත්ත තමයි. ඒ වෙලාවේදී තියෙන දෘෂ්ටිය තියෙන දෘෂ්ටි ගැන අදෘෂ්ටිය තමයි. භාවනා කරනවා කියලා කියන්නේ නොකර ඉන්න එක තමයි. මම මොකද කරන්නේ කියනවා මම පැත්තකට යන එක තමයි. ඉතින් මේක තර්ක ශාස්ත්‍ර කතාවකට අහු වෙන්නේ නිසා මේක පරමාර්ථ ධර්ම වලට ප්‍රවිෂ්ඨ වීමක් ආර්ය විවහාරයට ප්‍රවිෂ්ඨ වීමක් ආර්ය විනයට ප්‍රවිෂ්ඨ වීමක් මේක එච්චරම දුරදිග තියෙන එකක් නෙවෙයි කියන්නයි කියන්නේ ප්‍රශ්නේ තියෙන්නේ කවුද අගේ කරන්නේ අපේ තියෙන හැම හැකියාවකම අපි කරන්න මේකට පස්තානිකයි අවුල් කරන එකයි අනාගාමි නෙවෙයි වෙන්නදනේ අනා ගන්නවා කියන එක තමයි කියන්නේ ඒතයි සංස්කාර සමතේ නම් මට මෙතෙන් බොහෝ දෙනා අත්දකලා තියෙනවා. කවදාහක් මේ ත්‍යාග දුන්නට පිළිගන්න කැමති නෑ. ඒක එනකොට ස්පාසුනේ තත්ත්වයකටපත් වෙනවා. මේක මම උපයාගත් එකක් නෙවෙයි. ඒ මේක බුදුහාමුදුරු දීපයක් වෙනදී හිතත් මේ කොහොමද ගන්න කියලා බුදුහාමුදුරු ගාවට යනවා. ගුරුහාමුදුරු ගාවට යනවා. කිසි කෙනෙක් ගාව නැහැ. තියෙන්නේ තමන් ගාවමයි. සංසිඳනකොට සංසිඳන බව දන්නවනේ ඒකට කියනවා සංස්කාර නිරෝධය කියලා. ඒ වෙලාවට ගොජ දාන හිතවිලි තමයි සංස්කාර සමුදේ වෙන්නේ. ඒ සංස්කාර සමුදේට ඉඳ නොතබා නිරෝධයට ඉඳ තියලා පාඩි වෙන වාඩින පරියන්කයක් පාස හැමදාම ආනාපානට ආධුනිකෙක් වගේ හුදට ආස්වාද ප්‍රසවාස මෙනෙහි කරලා ගොරෝසු තන හරියටම අල්ලගන්න. සියුම් තත්ත්වයකන් ගිහිල්ලා මෙනෙහි කිරීමේදී අවශ්‍ය නම් දැනනවා දැනනවා කියලා මෙනෙහි කරලා ඊටත් සියුම් තත්ත්වයට ගියාට පස්සේ ඒ යෝගාවචරයට ඒ සංස්කාර සමතේ එනකොට තේරෙන්න පටන් ගන්නවා මේ ගඟ දිගේ ඉහළට පින්න ගමන. එතෙන්දී යෝගාවචරයට අවස්ථාව සැලසෙයි මේ සංස්කාරයගේ ආදීනව සහ ආනිසස දැක ගන්න. ඒක වෙන්න හැබැයි තර්කණා. ඒක වෙන්නේ අන්වේඥාන. මේ සංස්කාරයේ ආස්වාදය තමයි අපේ නිර්මාණශීලීත්වය කියලා කියන්නේ. අපි මේ ජීවිතේ নানা ප්‍රදේවල් නිර්මාණය කරනක මගේ කියලා. නමුත් නිර්මාණ කරන දේවල් කවදාකවත් ඉෂ්ට වෙන්නේ හැම බලාපොරොත්තුවක්ම සුන් වීමෙන් අමාරුයි. ඒක ආදීනව වෙනවා. නමුත් අපි ආදීනව යටපත් කරන තව නිර්මාණයක් පටන් ගන්නවා. ඒ නිර්මාණ රාශියක නැත්තම් ඔය දේශපාලනඥ මුල්ගල් තියෙන හැම තැනම මුල්ගල් තියලා මුල්ගල් මුල් බැස්සත් හදන්නේ නැහැ. ඊගාදාස මුල්ගල් මුල්ගල් තියෙන බැම්මට ගිහින් තැනට ගිහිලා බෙල්ල දික් කරගෙන ඉන්න මල් මාලි දානවා. ඒක තමයි අපිත් කරන්නේ. එන්නේ නිර්මාණශීලීත්වය බුදුහාමර පෙන්ලා දෙලා තියෙන පොඩි ළමයි සෙල්ලම්කවල් හදනවා. මේ පොඩි ළමයි සෙල්ලම්කයක් හදලා කොටු ටිකක් හිටවලා අලකොළ වලින් වහලා ඒකේ උඹ අම්මා වෙම්මන් තාත්තා වෙන්න මෙයා මල්ලි වෙන්න ඕනේ මේ පොල් කට්ට වාජනේ වෙන්න ඕනේ මේ පිළිකටු හැන්ද පිළිකට හැන්ද වෙන්න ඕනේ මේ අලකොළ ටික මාළුව වෙන්න ඕනේ වැලි ටික බත් වෙන්න ඕනේ කියලා අපි සම්මුතියක් හදාගන්නවා. හදාන්නේ මේ ශ්‍රී ලංකරණීන් වෙලා උණුගක් ඇවිල්ලා හරි අම්මා ළඟ යනකොට හරි අරගේ කැඩුනොත් ඉස්සాత බැඳගෙන අඬනවා අයියෝ අපේ ගේ කනවා. ඊ තරමටම අර හදපු සෙල්ලම්ගේ කැඩිච්චාම මේ සෙල්ලම් කරන වෙලාවේ දරුවෝ පුදුමාකාර කනපින්න ගන්නවා. මොසවටයන් සඳහන් කරනම සෙල්ලම් කළ ඉවරලා යනකොට උම්මේ ගිය කඩලා යනවා. ඒ වගේ තමයි මේ ජීවිතේ පුරාවට අපි කරන්නේ අනර පොඩි දරුවෝ සෙල්ලම්පත් වෙනවා වගේ වැල්ලේ වැලි මාලිගා හදනවා වගේ හදලා නිර්මාණය කරගෙන එනකොට අපිට පුදුමාකාර මමයිනේ වැඩිමක් ඇති වෙනවා. <laughs> මම කියන්නේ අර මම ප්‍රජාචල කියන්නේ <laughs> ආරච්චල ඉස්සරහට කියන්නේ හැම කෙනාම ආරච්චල තමයි. ඒක නැති වේගන බිඳීගෙන යනකොට තව එකක් පටන් ගන්නවා. හැම වෙලාවෙම එකෙන් මේක වහගෙන යන්නේක ආස්වාදයෙන් ආධිනවේ වහන්න හදනවා. සෙල්ලම් වල වැඩක් නැති. මරණ චිත්තක්ෂණේ තමයි තේරෙන්නේ ආපු විදිහටමයි යන්න තියෙන්නේ මොන්නම දෙයක්වත් ඉතුරු වෙලා නැහැ. නිසා ජීවිතය කියලා කියන්නේ ධික සංකීර්ණ සමීකරණයක් නම් සමීකරණය විසඳෙන්නේ මරණ වෙලාවට කාටත් උත්තරේ බිඳුවයි. මරණ චිත්තක්ෂණේ අපි සේරම සමානයි. ඉන්නකන් තමයි මේ සියය. කනංකාරකම්, හයිය තියෙනකම්, නම්බුකාරකම්, සල්ලි තියෙනකම්, ආඩම්බරකම්, නිලේ තියෙනකම් මේ ඔක්කොම කම් මෙලෙමින් යනකම්. සංස්කාර සමතයක් මේ ජීවිතේ අත්දකපු කෙනෙක් ඉන්නවනම් يعني ලාවට හරි ඒ පුද්ගලට මේ නාඩගම දකින්න වෙනවා මේ කාටත් මේ හුවා දක්වන්න හදන්නේ මේ පිස්ස දැක්ක මේ ආත්ම ගියාත්ම දැක පිටසකෝ తත්‍ර తත්‍රා විනන්දනි අල්ලපු අල්ලපු දෙය බදා ගන්න මේ සංස්කාරයේ ඇති රූප තණ්හාව රූප සංචේතනාවට අහුණු රූප සංචේතනාවේ මත් වෙනවා ඒ වෙනුවට සද්ද සංචේතනාවට එහෙම ගියොත් රූප සංචේතනාව පිළිබඳ හැඟීමක්ම නැහැ සද්ද සංචේතනාවේ මාර්ගාර්ග. ගන්ධ රස පොට්ටබ්බ මේ කිසිම දෙයක කිසිම න්‍යාය පත්‍රයක් නැහැ. එහෙම වෙකේ අපි පුදුමාකාර අපේ පෞරුෂත්ව ගැන, රුචි අරුචි ගැන කතා කරන හරියට සංස්කාර අපේ කුඩප්පච්චි වගේ. මේ සංස්කාර සමතේකට යන්න හදනකොට තේනවා මේ විදියට අනා ගන්න අපි කවදා නිවන් දකින්නේ. මේ විදියට මේ සංස්කාර රැස් කරන අපි කවදා නිවන් දකින්න කියලා. හැබැයි සතුටක් තියෙනවා රැස් කරන්නේ මම නිසා. රැස් කිරීම නතර කරපු දවසේ දිවණින් භාගය සිද්ධ වෙනවා. ඉතින් මේක නිර්මාණශීලීත්වයට හරි පහරක් වෙනවා. ප්‍රගතිශීලීත්වයට හරි පහරක් වෙනවා. එචා සර්වචනාසර කියන්නේ අධිකුච්චෝ. එහෙම නැත්නම් අරස රසෝ. අකිරිය වාදෝ විනීපටි පටන් ගන්නකොට ඔය ගිරජ බ්‍රාහ්මණය ඇවිල්ලා වචන පෙළක් කියලා බයි. උදාහර භාගදීනාර කියන බලනකොට වේරජ්‍ය එකත් ඇත්ත තමයි කියන්නේ. මොකද මම කර මේ කෙලස් වවන්නේ. කෙලස් නිර්මාණය කරන්න නැති නිසා ඔක ඇත්ත තමයි කියන්නේ. ඒ නිසා භාවනා කරන්න ආතර මිනිස්සෙක් දිහා අනිත් මිනිස්සු බලන්නේ මේ භාවනා පිස්සයි කියලා කිසිම දෙයකට මේ උනන්දුවක් නැහැ කිසිම දෙයකට ප්‍රගතිශීලීත්වයක් නැ මොනවා කරන්න කියත් ඒක අපාඩ දක්නයි කියලා භාවනා පිස්ස භාවනා පිස්ස කියලා තමයි බලන්නේ. බණි. ඉතින් අපි ලොකු සාංශ লীලා සිනේ සමති විදර්ශනා භාවනා පොතේ අද ලෝකෙ මේ බුද්ධ ආදී උත්තරයන් වහන්සේලා විසින් ඈතින්දලා දුරතෝ නමස්සාමි කියන විදිහට নমස්කාර කරන මේ යෝගාවචරයට සාමාන්‍ය ලෝකයක් කියලා පිළිච්ච පරික්‍රමණ තරම්ව සලකන්නේ. මොකද ඒගොල්ලෝ හිතන්නේ ඒගොල්ලෝගේ ලෝකේ ඒගොල්ලෝ රජ වෙලා ඉන්නේ කියලා. මේ භාවනා කරන මනුස්සයා පිස්සේ කේම නැත්නම් කිසිම අරමුණක් නැති මිනිහෙක් කියලා. ඒ මොකද ඒගොල්ලෝ දන්නේ නැහැ මේ චේතනාව කියලා කියන්නේ සංස්කාර බව සංස්කාර කියන තාක්කල් කර්ම රැස් වෙන බවත් වටේට අවුලනවා. මේ මනසේ මේ උත්සාහ කරන්නේ පුළුවන් තරම් චේතනා පහළ නොකර ඉඳයි. රුචිකත්වයට නොදී ඉඳයි. එහෙම හිතේ කියලා පාඩුවක් නැහැ. ඒ රූප ශබ්ද ගන්ධ රස වලින් චේතනා වැගිරෙනවා. ප්‍රහූත ප්‍රංචේතනා ශබ්ද සංචේතනා ගන්ධ සංචේතනා ඕන තරම් වැගිරෙනවා. අපිට ඕන නැති මට ඕනේ මගේ රුචිකත්වය මගේ පෞරුෂත්වය මගේ මන අපිට ඕන දේ ගන්න ගිහිල්ලා නොකරනා නොපනක්කමක් නෑ. අර පැමිණි දුක් පැනිරහයි කියලා එන දෙයට ඉඳ හදාගත්තා නම් අන්න සත්පුරුෂෙක් වෙනවා. අන්න යෝගාවචරෙක් වෙනවා. අන්න සම්ප්‍රක්‍මචාරින් වාචන නමක් වෙනවා. ඒකටයි මේ කැලේට රින්ගන්නේ කියන්නේ. ලදයන් සිවුරකින් සතුට වෙන්නේ කියලා. සන්තුට්ඨෝ හෝති iterator චීවරේ. iterator චීවර සන්තුට්ඨිය ආචවන්නවා. සන්තුට්ඨෝ හෝති iterator පිණ්ඩපාත. iterator පිණ්ඩපාත සන්තුට්ඨිය ආචවන්නවා. සන්තුට්ඨෝති ත්‍රිත්‍ර සීනාසනේ ඒ ත්‍රිත්‍ර සීනාසන සම්පියාච වන්නවා එහෙම කෙනාට පමණමයි මේ භාවනා රාම හෝති භාවනා රතෝ පහනා රාම හෝති පහන රතෝ අර සීනාසන ගැන හෝ ස්තිවර ගැන හෝ පින්නපාති ගැන මෙය මට වේවා කියන හැඟීම ආපු ගමන් භාවනා පිළිබඳ අර්ථය පහළ වෙනවා අර්ථය කියලා කියන්නේ භාවනා කරනට වැඩිය හොඳයි සිල් රකින්න සිල් රකින්නට වැඩිය හොඳයි දන් දෙන එක කියලා කියනවා අධි කුසලයට කම්මැලි ගතියක් තියෙනවා. අද මුළු ලංකාවට හෙන වැදිලා තියෙනවා. මුළු ලංකාවේ සාසන විනාශ වෙලා තියෙන්නේ මහා කෙලිකාරෝ තේරම කලිතු උතුම් දෙපැත්තකදීදී ඊට වැඩි ලාමක දෙයකට ගෝල් බාලියු මෙහෙවල. මෙහෙවල වෙලා ඒකට අර කීලපටක දර්ශනයේ රාමසු කෙනෙක් ඝාතපද 60ක් කිවල හිටගෙනම අර උපාර කම්මැනිගේ වැරදිලා සාරි යනගෙන ඇවිල්ලා නිල් පාට වෙලා ඉන්නේ කියලා හොස්පස්. එහෙම සාසනයක් අද තියෙනවා. ඔක්කොමලා ඒ ඔක්කොම දැනුගත්කම් වලින් ඔක්කොම සාසන බාහලාකත්වය අරගෙන බණ භාවනා කරුවාට කමන්නේ අපි මේ සිංහල බුද්ධ ධර්ම රැකගත් මම ඒවට කිසි තරහකට කතා කරනව නෙවෙයි මම කියන්නේ මේ අරතිය රතිය කියලා දන්නවනම් මේ චීවර සේනාසන පින්නපාත තුනේ තියෙන කෑදරකම නිසා නැත්තම් මේ ප්‍රත්‍යය තියෙන කෑදරකම නිසා අරතිය වෙනුවට රතිය වෙනුවට අරතිය ගත්තට පස්සේ ඒ කෙනෙක් කියන කතාවල් දවසක් ඒ කුමාරතු කුමුදාස මහත්තයා වෙසක් එකට ගියාලු පන්සලට. කුමාරතු මහත්තයා කියලා කියන්නේ බුද්ධ ධම්ම සංඝා දහන කෙනෙක් නෙමෙයි ආත්ම රට ජාතිය සහ භාෂාව තමයි ජීවිත රත්නය. අතේ මං සගීල තිර දාස වෙසක් කර පන්සලට යනකොට කට්ටිය බෝධි පූජා ඉවරලා ගිහිලා. එතකොට බුදුගේ ඇතුළේ වහලලු ඇතුළේ පහන් පත්තු කරලා හුස්ම ගන්න බැරි වෙන විදිහට දොරවල් ඔක්කොම වහලා ජනෙල් වහලා හඳුන් කූරු පත්තු කරලා පහන් පත්තු කරලා හුම්ම ගන්න බැරිලු ඇතුළට යනවා. බුදුහාමරට හදිසියකටත් එළියට බෑ ගන්න බැරිලු මල්ලාසනේ පුරෝලා. ඒ තිබ්බ ගිලම්පදානම් මන කූඹිය වහලා පැක් කරලා ඉන්නවලු. ඉතින් බුදුහාමස්තේ භාගෙට ඉනාලේ ඉන්න ගම කුමාරතුංග අත දුරාරල බල්ල ඇතුලට ගිහිල්ලා. සාක්ෂි දාන කියලා සමම්පිච්ච මල්ලලා. ඒතර මේ සමම්පිච්ච වර්ධකත් අරකුරට දැම්මොත් තවත් නික දෙනවා කියලා පස්සකට කපුල ගත්තලු පස්සට. ඒ බුදුහාමරට මොකද කුමාරතුංග කියලා. ඊටසකලෝ අනේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ සරුවත් නිසා බල්ලිගුණ කරන්න තියෙන වැඩක් මේ කරලා තියෙන මේ මිනිස්සු කියලා. මෙච්චර පහන් කටයක් පත්තු කරලා අනු කුරුපත්තු කරලා දොරවහලා ඔක්කොම අදාලා ගිහිල්ලා තියෙනවා මට හරිම කනගාටුයි කිව්වා. ඒක අනේ පිසුදු කුමාරතුංග මම දුෂ්කර ක්‍රියා කරන කාලෙකදී බොහෝම දුෂ්කර දේවල් දෙන්නලා තියෙනවා. පඩේ ගැන කිසියම් කනගාටුවක් නැහැ මට කනගාටු. අන්නර හාමුදුරුවෝ අර කට්ටිය තියන මං කිව්වා මං කිව්වා කියලා කියන බොරු ඇහෙනකොට තමයි ඉවසන්න බෑ. එච්චරයි අද සාසනේ වෙලා භාවනා කරන්න කියලා බලනකොට ලෝකෙ දිහා ලෝකේ පා මේ සාසනේ දිහා බලනකොට බුදුම හිතෙනවා. ඒකේ අයිතිවාසිකම් කතා කරන කට්ටිය කොච්චර සංස්කාර පිළිබඳව චේතනා පහල කරගෙන වගුරුවමින් අනිකාට වැగిරෙන්නේ නැතුව පිළිබඳ දොස් පවරමින් මේ කරන වැඩේ දිහා බලනකොට සරුවචනාංශි බුදු වෙලා බණ නොකියන්න ගත්ත තීත්වය මේ කෙලෙස් රජස් වලින් ඇස්සෙච්ච මේ පුරුෂයන්ට කොහොමනම් මේක කියන්නද කියලා හිතනකොට බුද්ධෝහම් බෝධිසාමි මුත්තෝහම් මොචේ පරේ තින්නෝහන්තරයිසාම් කියලා ත්‍රව පිළිරව් දෙමු සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් බුදු වෙමි බුදු කරවන්නෙමි මිදෙන්නේ මේ මම මුදවන්නෙමි එතර වන්නෙමි එතර වන් එතර කරවන්නෙමි කියලා පාරමිතා පුරු බුදුහාමුදුරුවෝ බුදුනාට පස්සේ වචන කතා නොකරන අධිෂ්ඨාන කරා ඒ තරම්ම හැකියාවක් තියෙනවා නම් කරන්නේ අපි මේ පාඩට අවුල් කරගන්න. අපේ සංග්‍රහ පොතවල සඳහන් වෙලා තියෙන සහ ප්‍රතිබ්‍රහ්ම රාජය ඇවිල්ලා ධනිස්සබ්බිම තියලා උතුරට සකස් කරන වැඳලා කිව්වලු. විනාශයි ස්වාමීන් වහන්සේ බුද්ධසෝ ලෝක විනාශය වහන්සේ මේ තීන්දුව ගත්තොත් මේක අල්ප රජක් සමහර ඇත්තෝ ඉන්නවා මේ කියන දේ ඇහිලා තේරුම් ගන්න පුළුවන්. ওই තීන්දුව ගන්න එපයි. ඊට පස්සේ තමයි බුදු දානසේ මහා කරුණාවේ පුළුවන් තාලෙට මේක කියන්න තමයි දහම් පෙරේ අඳවන්න කොච්චර දෝ කාලයක් පයින් ගියේ පස්සබමානුනාව. ජීවම පස්සබමානු කිවි. ඔය ඉන්නේ අපේ උපස්ථාන ලබන. වෛශාක්‍ය වංශිකයා. ඒකත් අපි උපස්ථාන කරන වෙලාව වැඩ කරගෙන ගියා. දැන් එහෙම නෑ අඟතර කරන ලස්සන කරගෙන කුමාර සැපල බන්න අපි නෑ ඔය කකුල හොදන්නේ. පොඩ්ඩේ වතුර ටිකක් තියෙන මොන හොදාගත්තා ආය ආසනිත සුත්‍රය දීලා යන්න ඕනෙත් නෑ. කියලා ආවුසවාදයෙන් කතා කරේ. ඒ බුදු වෙච්චි අලුතෙන්ම බුදු වෙච්ච බුදුහාමුදුරෝ මහා කරුණාවෙන් එච්චර ගාණ පයින් ගිහිලා දන්නා කියන පස් වෙනාට බණ කියන්න ගිහිල්ලා වෙච්ච දේ. ඉතින් එහෙමනම් අපි මේ සංසාරේ සම්මිතේ කල් සංස්කාර රසකල් රසකල් රසකල්. ඒ සංස්කාර නැති චිත්තක්ෂණයට අපි කොහොම සලකන්නේ? එතකොට පහළ වෙන මේ හැඟීමට තමයි නිස්සරණාධ්‍යශය කියලා කියන්නේ. ඒක ඒක මේ නිබ්බිදාවක් නේ නිබ්බිදා බොහෝ විට ද්වේෂයට පදනම් වෙන්න තියෙනවා. නිස්සරණාධ්‍යාශය කියලා කියන්නේ අනේ මම කොහොම ගැලවෙන්නද මොකද මට කිසි කෙනෙක්ගේ බාධාවක් නැහැ මගේම චේතන. මගේම සංස්කාර. මගේම මේ නිර්මාණශීලීත්වය. මගේ මේ අභිවෘද්ධ කතා. මගේ මේ කාම වස්තු, කෙලෙස් වස්තු සාධාරණීකරණය කිරීම නිසා අල්ලන අල්ලන හරිනවා හරිනවා කියන්නේ වර්ධන. කෝලබවත් එක් කරන සෙල්ලම. සංස්කාර පිළිබඳව කතා කරන්න කරන්න කරන්න නැත්නම් ගැන කල්පනා කරන්න කරන්න අර ඒ ඇති වෙන නිප්පිදා ඒක බුදුහාමුදුරුවෝ මෙතන පාවිච්චි නැත්නම් නිසරණාත්‍යාස නිසරණේ කියලා ඒක දකින්නට හිතෙනවා මේ හීන ලෝකේ මේ සංඥා ලෝකේ කවදා කොහොම ගලවෙන්නේ ඒ තරමටම ස්පර්ශයක් ලැබිච්ච ගමන් ස්පර්ශ තමයි උදේට හැඳ කලබෙන් හැම ස්පර්ශිකම වේදනා පහල කරන සංඥා පහල කරන සංස්කාර පහල නිසා පස්සපච්ච වේදනා පස්සපච්ච සංඥා පස්සපච්ච සංඛාර කියන එකෙන් අපි ගැලවෙන්න නම් අඩු ගානේ ආශ්‍රවස සංඥාව ආශ්‍රවස ස්පර්ශය ආශ්‍රවස සංස්කාර නැති තැනටවත් දවසකට තුන් සැරයක්වත් අඩු ගන්න පරියන්කේට වතාවක්වත් ගිහිලා පුළුවන් තරම් මේක අපේ හැබෑනි වහන බවක්. මේ දැන් ඉන්නේ සම්පූර්ණ නන්නතර වෙච්ච තැනක බවක්. නැත්නම් කෙලෙස් රාජධානිය කෙලෙස් රාජිනීගේ බත් බැලියෝ බවක්. තේරුම් කරගත්තොත් තේරෙන පටන් ගන්න එක බුදුහාමුදුරුත් එක්ක කරත්පුර ජේතවනාරාමෙ මින් දෝනකමක් නැහැ. අද මේ ලංකා ශ්‍රී ලංකා දීපේ හිටියා හරියට මේ කාරණාව තේරුම් ගත්තොත් මේකට වළක්වන්න කෙනෙකුත් නැහැ. මොකද මේක හැරෙනවා කියන එකේ පැත්තට පරිවර්තනය වෙනවා කියන එක නිකන් කැලිකගේ ගන්න වතුරක් මහලිඟකට වැටෙනවා වගේ තමයි. කවදාකවත් වෙන්නේ නැහැ වගේ තමයි තියෙන්නේ. නමුත් මේ සංස්කාර පිළිබඳව තීරුම් ගත්තොත් මේක නහයයට තියෙන දෙයක් බව. දුරයන් තියෙන දෙයක් නෙවෙයි. Tamangeම අස්පනා පිට තියෙන දෙයක් බව තීරුම් ගන්නකොට තියෙන බුදුහාම මේ අකාලිකයි කියලා කිව්වේ. සාන්දෘෂ්ටිකයි කියලා කිව්වේ. ඒව බලවයි කියලා කිව්වේ. පඤ්ඤා විඤ්ඤෝයි ඥානවන්තයෙකුට මේක ගැප වෙනවයි කියලා කිව්වේ මුන්න තරම් කියන්න වෙන වචන නැති නිසා ඊටාම අලංකාර වචන ටික මේ ඉස්තර කරලා තියෙන අපිට අපේනි බොහොම গুপ্ত වචන වාක්. ඒක බුදුහාමුදුරු ඉන්න කාලේ අවුරුදු 2600 ඉස්සර නම් ඇත්ත ඇති. දැන් කාලේ බෑ. දැන් කාලේ අපිට අඩු ගානේ කවන්නේ. මයිටි බුදුහාමුදුරුවත් වෙනකන් ඉන්න ඕනේ. එහෙනම් කවුරු හරි ඇවිල්ලා අත දෙයි හරිලව් පැටව බල බැනගෙන යනවා වාගේ ගෙනියයි කියලා හිතන්නේ. අවපිය සංස්කාර අවබෝධ කරන බැරිකමක් නම් මම දකින්න ඕනේ නැති තමයි තියෙන්නේ. දැක දැක දැන දැන ඒකට අවුල් පාස් කරන බව දන්නවනම් තීරණ ප්‍රකරණේ දෙවන්නේ මේකට සාක්ෂි නැ ආනන්දාරි අනාගාමී වෙනවා. තමයි කියන්නේ. ඉතින් සා භාවනා කරන වෙලාවක දවස් හතරක් පහක් වහන මධ්‍යස්ථානක ඉන්නකොට මේ කතා ඇහුනොත් තව දවස් කීපයක් තියෙන නිසා මේක හරි පාට දාගෙන සකස් කරගන්න ඉඩ තියෙනවා. මොකද නිකම්ම හිතන්නේ මේ කාම භෝගියව ගත කරන අමුදරුවන්ක් මේ ගෙවල් දොරවල් ඉන්නකොට මේ බණක් ඇහිලා කොහොමද මේක දිරවගන්නේ කියලා. කොහොමද මේක එදිනදා ජීවිතෙත් එක්ක ගලපගන්නේ කියලා හරියම. ප්‍රතිමුත්‍රාඥාන්සේ මේ ධර්ම දේශනා කළේ එහෙම තියෙන ගී පෞල් ජීවිතව කරන්න නෙවෙයි. නමුත් ඒක හරියට තේරුම් ගත්තොත් එවැනි සංකීර්ණ සමාජවල හිටියත් පාරමිතා පිළිච්ඡත් මේකම හේතුවක් වෙනවා නිස්සක්නේ පාර. අභිනිෂ්ක්‍මණය පිළිච්ඡ පාර. නමුත් මේ වගේ වැඩ කරන පිළිසකට නම් ඊට වැඩි වටිනා අවස්ථා වැඩි, ප්‍රස්තාව වැඩි. මොකද දවස් ගාණක් තමයි මහාන්තු වේවා සුළු හෝ වේවා ඥාති පරිවර්තය අතහැරලා මහත්තු හෝ වේවා සුළු හෝ වේවා භෝග පරිවර්තය අතහැරලා මට භාවනා කරනකොට ටික ටික හරි කමන්නේ මේ ආනාපාන කීකරු කරනකොට ස්පර්ශ සමුදයක් පටිගාන රූප සංඥාත රූප සංඥාව සාමේ ස්පර්ශයෙන් ඇතිවන පටිගය නිරුද්ධ වේගනේ යනකොට මේක තමයි ගඟ දිගේට මාර්ගය කියලා. ආහනේ ඒකට අනුග්‍රහ කරන තැනට ආවොත් නිවන් නොලැබුණාට ඒ යෝගාවචරයට ඒ තනියම කලබලයක් වෙච්ච වෙලාවකම කමන්නේ පාර හදා ගැනීම ශක්තිය ලැබෙනවා. අනේ ඒ අවස් ඒ ඒ පසුබිම ගැන බලනකොට සංස්කාර පිළිබඳව තියෙන මේ අවබෝධය හරි සුතමේ වශයෙන් අන්වේ ඥාන වශයෙන් එහෙම නැත්නම් තර්ක ඥාන වශයෙන් හරියට මේ ඕජාවක් වාගේ ධර්ම ඕජාවක් වායි කියන උදව් කරනවා. නිසාද හරියට පොත් දීලා කියනවා මේවා ගැන කල්පනා කරලා තර්කයට ලක් කරලා දහාත්පසම වෙනස් මේ ආස්වාද ප්‍රසවාසයත් එක්ක ගිහිල්ලා නැත්නම් සක්මන එක්ක ගිහිල්ලා ස්පර්ශ කරමින්ම ස්පර්ශ සමුදේ දැකීම අසතියෙන් ඉන්නකොට ඒ බව දැනගන්න සතිය වගේ එකක්. අශ්‍රද්ධාවේ ඉන්නකොට තමයි අශ්‍රද්ධාවේ ඉන්න දැනගෙන ඉන්න බව දැනගෙන නොසලී ඉන්නවා වගේ වැඩක්. කුසීත බාටපත් වෙලත් නොසලී ඉන්න බාග වෙලා. අසතියෙන් ඉන්නකොටත් නොසලී ඉන්නවා. සමාධිය සම්පූර්ණ නැති බව දැනගෙන නොසලී ඉන්නවා. ප්‍රඥාව නැති බව දැනගෙනත් නොසලී ඉන්නවා. එතකොට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ අසද්දී නකම්පතිටි ශ්‍රද්ධා බලක්. කුසීතේන කම්පතිටි විරිය බලක්. අපමාදේන කම්පතිටි සදා සති බලක්. විකිට්ඨේන කම්පතිටි සදා සමාධි බලක්. අවිජ්ජායන කම්පතිටි පඤ්ඤා බලක්. මේ දෙක ඉතාම ළඟ ළඟ තියෙන. අසද්ධාව තිබුණත් අසද්ධාව තිබුණා දන්නවනම් ගැලවෙනවා. කුසීත බව තිබුණත් කුසීත බව තියෙනවා දන්නවනම් නොකම්පණ වෙන්නේ නැත්නම් ගැලවෙනවා. සතියනේ ප්‍රමාද වෙట్లా ඒත් ඒ බව දන්නවනම් සැලෙන්නේ නැත්නම් ගැලවෙනවා. සමාධියක් නැහැ. හිත වික්ෂිප්තයි. ඒත් ඒ බව දන්න නොසලී. චේතනා පහර කරන්නේ. ඒකම ප්‍රඥාව නැහැ. ඒ වෙලාවේ තමයි තේරෙන්නේ නැහැ. මොකද වෙන්නේ? කලබල වෙන්න දෙයක් නැහැ. කලබල නොවීමයි ප්‍රධාන දේ කියලා දන්නවනේ. චේතනා පහළ වෙන්නේ නැත්නම් යනවා. ආනේ මේ චේතනා ගෙවන් කිරීම පුරුදු කරගත්තොත් ඒ යෝගාවචරයට විශාල විශාල ඊටව දුර්ල සංදිස්ථානයක් හම්බ වෙනවා පටිච්චසමුපාදයේ ඉතින් කඩලා. එහෙම කඩලා දැමීමට පස්සේ ඒ චිත්තක්ෂණේ තමයි තේරෙනම ඊගා චිත්තක්ෂණය යහු වෙන්න පුළුවන් නමුත් ඒ ගැන කනගාටු වෙන්න එපා. එක සැරයක් හරි දැකපු කෙනාට නැවත දැකීමේ හැකියාව වෙයි. දැක්කට පස්සේ ඒක ඝන බාල කිරීමේ අදිෂ්ඨාන ශක්තිය ඉඳී ඉඳී තියෙනවා. නිසා එවැනි කටයුතු කරන එවැනි කල්යාණ මිත්‍ර උපතරන් ආශ්‍රය කරමින් එවැනි ධර්ම වලට අහුම්කම් දීමෙන් එවැනි දෙයක අනුග්‍රහ කරමින් යන්න නම් අඩුගානේ මේක සුත්තමේ වශයෙන් පිළිගන්න. චිත්තාමේ වශයෙන් මේක දිරව ගන්න. ඊට පස්සේ ප්‍රත්‍යක්ෂ වශයෙන් භාවනාමය වශයෙන් එක චිත්තක්ෂණයට හෝ මේ වෙනස මේ හිදස මේ චේතන නැචිතන දැක ගන්න පුළුවන් නම් මරණයක් කියලා හිතන්න එපා අමුත්‍යයට මාර්ගයක් කරගන්න. අමූර්තේ හරහා අමූර්තයට යන මාර්ගයක් කරගන්න ශක්තිය ලැබුණොත් ඒක තමයි මේ ධර්මයේ තියෙන මේ විප්ලවකාරී ස්වභාවය. එහෙම නැත්නම් රැඩිකල් ස්වභාවය. ඉතින් මේ පිටසට ඒ දැනටමත් තියෙනා වූ ඒ ශක්තිය තව තවත් තීව්‍ර වීම පිණිස මේ ධර්ම කොටාචේ හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද ධර්ම දේශනාව මෙතන නතර කරනවා. සියලු දිනාටම සැනසීම වේවා කියන ප්‍රාර්ථනාව. අපි පැයකුත් විනාඩි විශ්පහක් විතර කාලයක් කරන් තියෙන ධර්ම දේශනාව සඳහා ඉතින් සම්ප්‍රදාන කුල චාරිත්‍රාන් කුල මම ඉල්ලා හිටනවා මේ ඉදිරිපත් කරන අදහස් කොටස් මතින් කිවිතු කලේතු ඕනත ප්‍රකාශන කියනවනම් කර්මාකල ඉදිරිපත් කරන්නයි කියලා ඉදිරිපත් කරන අපේ සුළු වේලාවක් අනිමු එහෙම නැත්නම් අපි පැයක වේලාවක් පමණ සක්මන් ගත කරන්න බලාපොරොත්තු වෙනවා. යාගම සාරාංශ වහන්සේ මෙච්චර කන්නන්නේ දැකේ තේස්නාර අපි අහලා කියන බව ඇඟින්දවත් මේක ප්‍රකාශ කරගන්න මට හිතෙනවා මම වහන්සේ දී පරියන්ක විස්තර කරද්දී මගේ කුස්පේ කියද්දී ඒක පැකයි මම කෙරෙකුනේ අපේ මට ගැටුණා. ඉතින් අපි මොකද කරන්න කියන්නේ? ඒකත් අපේ ගාස්පිරියන් ධර්මයේ කියන්නේ. ආදී ඉන්නවා කියලා වහන්සේ දෙක ගෞරව වශයෙන් මම සාදු සාදු අපි භාවනාවේදී අපේ සිතක ඔක එහෙනම් නම් වල වැඩ කරනවාද සිත සිතකම සිටින්නේ දිගටම බලාගෙන ඉන්නවා ඒ සිතිවිලි දිහා බලාගෙන ඉන්නදී සිතට දැනෙන ඒ නිවර්ණ දැනෙනවා. ඒ ඒවායේ මුල ගැන විතරටම සොයාගෙන යනවා. එවිට ඒ එකින් එක එකින් එක බලාගෙන යන විට තමයි දැනෙනවා තමන්ගේ යම් ප්‍රතිපාදු වැරදි දේවල් දැනෙනවා. ඉතින් ඒ විදිහට බලාගෙන යද්දී ඊට පස්සේ තමන්ගේ අනුපාඩු තේරෙනකොට ඊට පස්සේ මානසික විශාල සුවයක් එකින් එක එකින් එක එකින් එක ගල්ප ගල්ප අඩු කරගෙන යනකොට එතකොට ස්වාමීන් වහන්සේ මේ එතකොට අපි මේ ප්‍රශ්නාවේ ධම්මානුසතිය ධම්මානුසතිය ධම්මානුසතිය දෙක. ඒක දැනගත්තේ නැතුව ප්‍රශ්නයක් නෑ වැඩි වෙන්නේ. ධර්මානුසතිය චිත්තානුපස්සනා දැන් මොනවක් දැනගන්න මේ දැනගැනීමෙන් තමයි ආයසරය කරකට ඉහෙන තියන්නේ දැනගැනීම අවශ්‍ය නැහැ වැඩේ වෙන්නේ තමන්ගේ කෙලස් කැපිට දන්නව නම් බලලා මැට්ටෙන් හරි කමන්නේ මියවලනවා නම් අපිට ප්‍රශ්නයක් නැහැ ඒක ආයෙ ලේබල් කරන්නේ ලේබල් කරපු ගමන් ඒක මතින් ආයෙ සංස්කාර තුගයක් එනවා ආයෙ අඳුරා ගැනීමක් කරගන්න හදනවා සංඥාවක් දාගන්න හදනවා ආයසරය ආයෙ විඳින්න හදනවා ආයෙ සංස්කරණය කරන්න නිසා ওই අනේකේ විදේ යන්න අරදික තමයි අපිට කරන්නේ. මේක මේ එහෙම මේක මොකද්ද කියලා අනුග්‍රහ ගැනීම සඳහා විදවිල්ලක් සංස්කරණයක් මේ සංකාර සංඥාවක් මතුවෙන එක තමයි කෙලස් කියන්නේ. ඒකට උඩගිට දෙන්න එපා. ඒකට අත්‍යල් බඳින්න එපා. මොන දැනගන්න මේ පිරිසුදු තුල ආයෙ ඔන්න සංස්කාරයක් එන්න හදන්නේ කියලා. ආයෙ මේ සංඥාවක් එන්න හදන්නේ. ආයෙ මේ විඳීමක්. මේ අරක මේක වෙන් කරලා ඒකත් ඕනේ. ඒකත් ඒකටම යන්න ඇරියනම් අර වැඩේට කිසියම් අතු අතු අකුල් හැදීමක් නැහැ. දිගට යන්න. දැන් මොනම විදියක ප්‍රමාණකරණයකට යන්නවා ප්‍රමාණකරණයට යන්නකොටම මාන්නේ. මැනීමක් එනවා මම මේක දැනගත්තා දැකගත්තා. ඒ මාන්නේ ඕක නිකරුවට මේ දැනීම ඔය නිකරුවට එනවා. ඔය එන්න හදන්නේ සංඥා කුලක. ඔය එන්න හදන්නේ සංස්කාර කොටස. ඔය එන්න හදන්නේ වේදනා කොටස. ඒක ඕනේ. ඒක නැතුව යනවා නම් තමයි භාවනා භාවනා විශ්ින් කෙරණ තැන්න ගන්න. ඔය කරපු දේ ආයේ තමන් කර මගේ මගේ ගඳ ගසන්න හදන. මං ඉහෙට තියන්න හදන. ඕනේ. ධර්මතාවයේ ආවන මොක දිගටම සිද්ධ වෙනවා. ඒ නිසා ඒ මුලින් කියපු කොටස බොහොම හොඳයි ගෙවම් කර කර ගෙවම් කර කර යනවා. මේ ලේබල් එක ගන්න හදපු ගම ආයෙ අර කොක්ක ගැහුවා. මොකෙන් හරි සතිය නැතුව තෙන්න යන්න බෑ ආනපාන සතිය හරි ඡාගානුසතිය හරි බුද්ධානුසතිය හරි දේවතානුසතිය හරි සතිය අවශ්‍යයි මෛත්‍රියට එතන ඡාගානුසතිය වැටෙන්නේ අනුසතිය තමයි සතිය වලට වැටෙනවා සතිය නැතුව ওই සිද්ධිය ওই විදිහට දකින්න බෑ ඒකේ ආනාපාන සතියම විය යුතුයි කියලා එහෙම එකක් නෑ ඡ අනුසති භාවනා අනුසති භාවනා මේ දේශනාව සඳහා මේ වැඩමුළු සඳහා අපි ආනාපාන මුල් කරගත්තට ඒකමයි ඒකායන ක්‍රමය කියන්නේ බෑ බුද්ධ දේශනාව දේශනා විලාස සහිතයි පුතේ ඕන කෙනෙකුට පුළුවන්. නමුත් අපි දැනගන්න ඕනේ ඒකේ මූල ධර්මයේ වශයෙන් සතිය නැතුව පිටිය සකස් කරන්නේ නැතුවම ගොඩනැගිලා හදන්න බෑ. සතිය තියෙන නිසායි ওই විදියට ගලපලා කියන්නත් පුළුවන්. පස්සේ සංඝාස්වාමී වහන්සේගෙන් අදලේ මහා දෙවියෙක් ඔය ප්‍රශ්නේ. ඒ ප්‍රශ්නේ උත්තර එන රැට සාකච්ඡා ඕනේ නැහැ. අද ධර්ම සාකච්ඡා ඕනේ නැහැ. ආ. දුහම් කරලා තින්නේ ඒ දේ තමයි. මනුස්ස හිතයි අපි මේ විග්‍රහ කරන්නේ එක්කෙනෙකුටයි එකක් නෙවෙයි. කවුරු නිවන් දැක්කත් සියලු සියලු දෙනා වෙනුවෙන් තමයි මේ වැඩේ වෙන්නේ. නැයිනම් අපි පැයක මේ සක්මණේකින් පස්සේ ඒ කියන්නේ දැන් වෙලාව දෙකමාරයි සටහන් වෙලා තියෙන්නේ තුනමාරට අපි මෙතන එකතු වෙමු මේ හතරට එකතු වෙන්නේ ඊට පස්සේ පස්සේ එකමාර කාලපදී හතරක විතර එකතු වෙනවා පරියන්ක. එහෙනම් මෙතන මේ සැසිවාරය සමාප්ත කරනවා සිල් ගුණාත්මක දේවල් සරණයි.